ඒක දිගෑරෙන්නේ සර්වචන් වහන්සේ සහ මේ පුක්කු සාති කියන ස්වාමීන් වහන්සේ අතර. දෙන්නට දෙන්න අඳුනන්නේ නමුත් එකම ධර්ම ප්‍රතිපදා වැඩ කරන දෙන්නෙක් වශයෙන් බුදුරජාන් වහන්සේ මේ අවස්ථාව බලලා ඒ භික්ෂුවට පුක්කු සාති භික්ෂුවට ධර්මයක් දේශනා කරන්න අවස්ථාවක් ලබා ගන්න. ලබාගෙන මතක් කරනවා ච ධාතුරෝයම් පුරිසෝ කියලා ආරම්භක පාඩයක් මේ පුරුෂයෙක් කියලා කියන්නේ මිනිස්සෙක් කියලා කියන්නේ ධාතු හයක සංග්‍රහයක් ඒ සංග්‍රහව දන්නවනම් එහෙම නැත්නම් ඒ විදිහට පතුරු ගහලා බලන්න දන්නවනම් විචිත්‍රු කරලා බලන්න දන්නවනම් විග්‍රහ කරලා බලන්න දන්නවනම් එහෙම නැත්නම් විභජ්‍ය වාදිර දාලා බලන්න පටන් ගන්නවනම් මේ පුද්ගලයා කෙරෙහි සමස්තයක් වශයෙන් බැල්මයි මේ විදිහට විස්තර විභාග වශයෙන් බලන බැල්මේ අතර විශාල වෙනසක් තියෙනවා. මේක විභජ්‍යවාදී කියලා තමයි මේ නිසා ථේරවාදයට සඳහන් කරන්නේ. ඒ විභජ්‍යවාදය සර්වචන් වහන්සේ සහ ඒවකට පහළ හිටපු ඒ නිකණ්ඨනාත පුත්ත කියන දෙන්න ඇර ඊට ඉස්සර තිබුණ ක්‍රමේදී පුද්ගලයෙක් පතුරු ගහලා බැලීම පුද්ගලයා නිර්මාණය කරපු දෙවියන් වහන්සේට කරන විශාල නිග්‍රහයක්. ඒ නිසා දේව නිර්මාණය ඒකට කියන්නේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා. කපල කොටල බලනවා කියන එක ඒ නිර්මාපකයාට කරන විශාල විනාශයක්. විශාල අභියෝගයක්. ඉතින් ඒ ඉතිහාසයේ සලකා බලන විද්‍යාඥයෝ නැත්නම් ඉතිහාසඥයෝ මතක් කරනවා මේ නිගණ්ඨනාත පුත්ත ඒ වගේ බුදුජාන් වහන්සේ කියන දෙපළම ක්ෂත්‍රීය වංශිකයන් එළියට ආපු ඇත්තෝ. ඒ ක්ෂත්‍රීය වංශයේ ප්‍රධානම නැතුවම බැරි උපකරණ තමයි කඩුව. කඩුවක් තරනවා කියන දාත් තමයි රජ කෙනෙක් කියන්නේ යාගේ වැඩිම කපනවා තමයි. කපනවා කොටනවා විග්‍රහ කරනවා. ඊට ඉස්සර තිබුණේ එනතන් ඉදිස්ලා යුගයේ තිබුණ බ්‍රාහ්මණ යුගයේ ඒ බ්‍රාහ්මණ යුගයේ පොදු පිළිගැනීම මානවය කියලා කියන්නේ ලෝකය කියලා කියන්නේ බ්‍රහ්මයාගෙන් නිර්මාණ වෙච්ච දෙයක් ඒක ඒ නිර්ම නිර්මිත දෙයට නිර්මාපකයා කරපු නිර්මාණයේ විවේචන කිරීමේ අයිතියක් තියලා නැහැ දෙයන්anse. නිසා මනුස්සයාට බෑ වෙන දෙයක් කපලා කොට බලන්න. නැත්නම් මනුස්ස ශරීරයක් කපලා කොට බලන්න. ඉතින් සරුවචනහන්සේ ඒකෙදී මහ පුදුමාකාර යුග පෙරලියක් ඇති කරනවා. අර බමුණු මතයේ තිබුණ එකට ශාස්ත්‍රීය මතය ඉදිරියට දාලා බමුණන් පස්සට දානවා. ඒක ඉතිහාසයේ අතින් විශාල වෙනසක්. හිතකොටම කුල ભેදය අතින් තිබුණු ඒ පිටිම් අයින් කළා දානවා. ඒ අතින් බලනකොට මේ මහාවීර නැත්තම් නිගණ්ඨනාථ පුත්ත සහ බුදුරජාණන් වහන්සේ කියන ඒ පුරුෂයන් දෙන්නා ස්ත්‍රීන්ට තිබුණු තැන පිළිබඳව කුලවාදයේ පිළිබඳව ජීව නිර්මාණයේ වාදයේ පිළිබඳව හෙන පහරක් ගැහුවේ ඉන්දියානු දර්ශනීයදී. ඉතින් ඒක මෙතෙන්දී ਸਰවචනාශය කරන මේ ච ධාතුරෝ යම් පුරුෂෝ කියන එක ඔකේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක්වත් නිර්මාණයක්වත් නෙවෙයි. ඕක ඇතුලේ තියෙන මෙන්න මේ කැලිටි එක ගලවලා බලපන් කියලා කියනවා වගේ. ඉතින් ඒකෙදී ඊටාත්ම ක්‍රමිකව මෙතන පෙන්නනවා රූපයට ප්‍රධාන තැන දීලා රූප කොටාශය පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ කියලා පාකට කැඩෙනවා. ඊට පස්සේ මේ රූපේ පණ ගන්නවන නාම කොටස අපි විඥාන කියන නමට දාලා තියෙනවා. ඒ නිසා රූපේ පස් ආකාරයට කඩලා නාම කොටස් ඔක්කොම එකට දාලා හදපු නිසා ච කියන එක එනවා. මම ඊ මතක් කරපු විදිහට උගාක් තැන්වල තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා රූප කොටස් ඔක්කොම පහම එක නමට දාලා නාම කොටස් හතරට කඩලා පෙන්නනවා. මේවට කියනවා දේශනා විලාස කියලා. එක එක්කනාගේ ආධ්‍යාසයන් වල හැටියට උපනිෂේ සම්පත්‍ය වල හැටියට දැනසි දේශනා කරනවා. මෙතනදී බොහොම සුළු සූත්‍ර ගානක මේ පුක්කුසාති කියන පුද්ගලයාගේ ආධ්‍යාශය බලලා මට රූප ධර්ම ගැන හොඳට උගන්වනවා. උගන්ලා නාම ධර්ම සංක්ෂිප්ත වශයෙන් දෙනවා විඥානයි කියලා. ඒකලා අහනවා මේ ච ධාතුරෝ පුරුෂෝතු අයං ච ධාතුරෝ අයං පුරුෂෝති ඉදමේචම් පටිච්ච වුත්තං කිංචේතම් පටිච්ච වුත්තං මහන මම දැන් ඉස්සලා කියපු ඒ නාම සාරාංශ මාත්‍රකාව පුරුෂය කියන්නේ හයයි කියලා මම මොකක් අදහස් කරද කෙරුවේ කියලා ඒකට විස්තර දෙනවා පාඨවි ආපෝ තේජෝ ආයෝ ආකාශ විඥාන ඉති යන්තම් උත්තං ඉති මේ තම් ඉති මේ තම් පටිච්ච උත්තං මං කිව්වේ මේ හය කියලා කිව්වේ මෙන්න මේ හයට. ඒකට කියනවා ಉದ್ದೇಶය තමයි ච ධාතුරු අයම් පුරුෂෝ කියලා කියන්නේ. ඊට පස්සේ කි නිද්දේශය හය කියන එක බෙදලා නම් වශයෙන් කියන එක කියනවා පටිවිආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා. ඊට පස්සේ පටිනිද්දේශයක් දෙනවා බුදුජානනාංශේ ඒ එක එකට පරිච්ඡේදය පරිච්ඡේදය උගන්වනවා. මේ තමයි බුදුජානනාංශගේ දේශනාවේ උගන්වීම් ක්‍රමයේ ඉස්සල මාතෘකා ටික කියන්නේ නෝ ඊට පස්සේ මාතෘකාවල නම් කියනවා ඊට පස්සේ නමට අදාළදී විස්තර වශයෙන් උගන්වනවා මේක අවුරුදු 2600ක් පැවිතිච්ච අධ්‍යාපන ක්‍රමයක් නිසා කවුරු හරි උග්ගටිතඤ්ඤ පුද්ගලෙක් ඉන්නවනම් මාතෘකාව නම කියනකොටම නිවන් දකිනවා චදාතුරු අයම් පුරුෂෝ කියනකොට උග්ගටිතඤ්ඤ කියන නිවන් දකිනවා එයාට අල්ලගන්න බැරි නම් පඩවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියනකොට විපංචිතඤ්ඤවත්‍ය නිවන් දකින්න. ඊට පස්සේ පරිච්ඡේදය කියනකොට නැත්නම් ඒ එක එකක් එක විස්තර කරනකොට ඤේය පුද්ගලයා නිවන් දකිනවා. පදපරම කියන පුද්ගලයා වචන අහගෙන ඉන්නවා, අකුරු අහගෙන ඉන්නවා, පද අහගෙන ඉන්නවා මිසක මේ ආත්ම නිවන් දකින්නේ නැහැ. ඒ නිසා මේ ඉදිරිපත් කරන ක්‍රමය උග්ගටි තඤ්ඤු, විපංච තඤ්ඤු, ඤෙය්‍ය පදපරම කියන ක්‍රමයට විහිදෙනවා කියන එක පසු කාලීනව අටුවාචාර්ය වහන්සලා පෙන්ලා දුන්නා බුදුරණාසේ යමක් දේශනා කරනකොට උද්දේශ නිर्देश වටනිर्देश වශයෙන් මේ වෙන් කරන හැටි ඒවා උගන්වීම් ක්‍රම අද ලෝකේ තියෙන යම් ඉතාමත්ම දක්ෂ ටීචින් ටෙක්නික්ස් ටීචින් මටීරියල් උගන්වීම් ක්‍රම තියෙන ඔක්කොම මේක ශ්‍රේෂ්ඨයි ඒ නිසා ඒ උද්දේශ නිදේශ පරිනිද්දේශ දන්නවනම් පටිනිද්දේශයම කඩුණාට එච්චර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ උද්දේශ නිදේශ දෙකෙන් මාත්‍රකාව ආවරණය වෙනවා. මොකද අපිට ඒ පටිනිද්දේශී කියුවත් එක සැරයක් කිව්වර දෙකක් කිව්වර තුනක් කිව්වට හතරක් කිව්වට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැහැ. ඔහම ගිහිල්ලා ගිහිල්ලා තමයි කවදා හරි අපි විපංචිතඤ්ඤ මට්ටමට ආත්‍රිකාව කියනකොට තේරෙන මට්ටමට එන්නේ බොහෝ අසුවිරු ඥාන ඇති කෙනාට විතරයි. ඒකත් නිකම්ම ඉඳලා නෙමෙයි. බණ අහලා අහලා අහලා අහලා ලියලා ලියලා ලියලා ලියලා ලියලා ප්‍රශ්න අහලා අහලා අහලා අහලා හිත තහවුරු කරන්න ඕනේ. ඒක නිසා කියනවා සුචිපුලි මුත්තෝ කුතෝ පඬිතම් භවෙය කියලා. පඬිතෙක් වෙන්න ඕනේ නම් සූ කියන්නේ ශවණේ. බණ අහන්න ඕනේ. චී කියන්නේ චින්තනයේ. මේ කියන දේ මම මෙතෙක් කල් දන්නේවත් එක ගැළපෙයිද? පූ කියලා කියන්නේ පුච්චා. ගිහිලා ආය අහන්න ඕනේ. වාච මේක මේක මේ පිළිවෙලට කියනවා අතන. මෙතන කියනවා මෙතන මෙතන මේ පිළිවෙලට මොකද්ද මේ කියන්නේ? මට තේරෙන්නේ නැහැ කියලා ඒක ප්‍රශ්න කරන්න ඕනේ. ඒ ප්‍රශ්න කරන්නේ බුද්ධලට දෝෂයකට නෙවෙයි. මට තේරුණේ ඔබ වහන්සේ ඊයේ කිව්වේ මෙහෙම. අද මෙහෙම කියනවා. මොකක්ද ඒකට කියලා දෙන්නේ. ඊට පස්සේ ලේඛනය. ආයෙ තමන් ලියන්න ඕනේ. ලියනකොට තමයි අල්ප ප්‍රාණ මහ ප්‍රාණ ඡේද කඩන හැටි වාක්‍ය කණ්ඩ කඩන හැටි ඉතින් ඔක්කොම ගියාට පස්සේ තමයි අපට මනක් ඇහෙනකොටම තේරුම් ගන්න පුළුවන් විදිහට ඒ කියන විපංචිතඤ්ඤු කියන පුදුල தත්තේ ඒක නිකම්ම නිකන් දෙයිය දුන්න මං කෑවාගයක් නෙවෙයි. ඒ තරම්ම ගලක ලියලා ලියලා ලියලා ගලේ කෙටුවා වගේ කරගන්න ඕනේ. මතක තියාගන්න මේ ධර්මයේ මෙහෙම නොකිරුවොත් කුණු හරප වලට ඕක වෙනවා අපේ හිතේ. කුණුහරුප නිතර ඇසුරු කරනකොට කුණුහරුපේ හිතේ ලිය වෙනවා. ඊට පස්සේ ගලවන්න බෑ. ඒ නිසා ධර්මයට යනවා කියලා කියන්නේ අනවශ්‍ය නපුර වලට යන්නේ ඒ වෙනුවට දීර්ඝ කාලිනව හිත පෙළ ගැහෙන ධර්මයක් එක්ක ඇලි ගලි වාසය සිද්ධ වෙනවා. ඒ නිසා ධර්මයේ යෙදලා ඉන්න ඉන්න ඉන්න ඉන්න ගලක අකුරු කරනවා වගේ තමයි. වතුරේ ලිව්වා වගේ නෙවෙයි. වැල්ලේ ලිව්වා වගේ නෙවෙයි. එimhe කරලා කරලා යනකොට මාත්‍රකාව කියනකොටම නැතිඳලා තේරෙනවා. ඉතින් ඒකට අපි හිතනවා ඒ තීරණ එක්කනා නිකන් මැජිකල් පවර් එකකින් කරගත්තා කියලා නෑ. පයින්ම තමයි ගිහිලා තියෙන්නේ. පය ගෙවෙනකන් ගිහිලා තියෙනවා. අහලා අහලා අහලා අහලා ඒ කරන කිසිම දනක ඒකේ නා කම්මැලිකමක් ඇති කරගත්තේ නෑ. මේක අහලා තියෙන එක කිව්වේ නෑ. සූ කියන එක ඇහුවා නම් චී කියන එකට දා ගන්නවා. සුණාත ධාරේත චිර චරාත ධම්මේ කියලානේ බුදුන් කියන්නේ ඒක චින්තනයේට දාන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්න කරන්න ඕන. ඊට පස්සේ ලියන්න ඕන. ඒතකොට තමයි මේක මේ කලේ කිටුව වගේ හිටින්නේ. ඉතින් දැන් ඒ ඡ ධාතුරෝයම් පුරිසෝ කියන එක ಉದ್ದೇಶයට වැඩනවා. නිද්දේශයට වැඩනවා බට ව්‍යාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා. පටි නිද්දස පටි නිද්දේශයේදී පුදුජනාංශේ අහනවා කතමාච බික්කු පටවි ධාතු. මහන්නේ මේ පටවි ධාතු කියලා මම අර කියපේක මොකක්ද කියලා දන්නවද? ඒ ඒ භික්ෂුවගෙන් දැනගන්න අහනව නෙවෙයි. ඒ භික්ෂුව මම දැන් කියලා දෙන්න හදන්නේ පටවි ධාතුව කියලා මාත්‍රිකා තියෙන එක විතරයි කියන්නේ. ඊට ඉස්සෙල්ලා ඡ ධාතු රෝයම් පුරුෂෝ කියලා තියෙනවා. ඊට පස්සේ ඒක එකක් පටවි ධාතුව කියලා තියෙනවා. දැන් කතමාච භික්ඛු පටවි ධාතු. අජ්ජත් පටවි ධාතු, සියා අජ්ජත් පටවි ධාතු, සියා බහිද්ධා පටවි ධාතු. මේ පටවි ධාතු කියන එක මහාන කොටස් දෙකකට ගන්න. ඇතුළත පටවි ධාතු, පිට පටවි ධාතු. ඊට පස්සේ ඉස්සෙල්ලා විස්තර කරනවා අජ්ජත් පටිජාත. කතමයිච වික්‍රේ අජ්ජත් පටිජාත. ඒ අජ්ජත් පටවි ධාතු කියලා කියන්නේ මේ පටවි ධාතු කියන මාත්‍රකාවේ අපි සීමාවක් දාලා තියෙනවා මේක මම මේක මම නෙවෙයි කියලා. ඇත්තට පටවි ධාතු එහෙම එකක් නැහැ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි දාගන්නවා සීමාවක් අර විශාල පටවි ධාතු කියන ජවනිකාවේ මේ ටික මමයි මේ ටික මම නෙවෙයි ඒකට කියනවා අජත්තම් පච්චත්තම් කක්කලං හරිගතං ආධ්‍යාත්මික පටවි ධාතු කියලා මම අල්ල ගන්න කොටස ලෝකේ තියෙන පටවි වලින් අජත්තම් පච්චත්තම් කියලා කියන මට අත්විඳින්න පුළුවන් කොටස මම කියලා ගත්ත කොටස මට ඒකට පියෙන් යන්නොත් සිද්ධ වෙනවා පුළුන් කැලක් ගෑවොත් සනීපේ දැනෙනවා. සහැල් වෙනවා. බර වෙනවා. ආන්නේ විදිහට ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න පුළුවන් කොටසට කියනවා පටවි ධාතුලින් බාහිරේ තියෙන ගලකට පිහියෙන් යන්නට කාටවත් හරි දෙන්නේ නැහැ. මොදි ගල මම නෙවෙයි. මම කියලා ගන්නේ අජත්තම් පච්චත්තම් ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න දේ කක්කලං හරිම ගොරෝසු දෙයක් පැටවි කියලා. කියන්නේ වායෝ තේජෝ ආපෝ කියන ධාතුත් එක්ක බලනකොට කර්කශ දෙයක්. කරිගතං ඒකේ ගෙවෙමින් කැඩෙමින් බිඳෙමින් නිතර පවතින දෙයක්. ඒ කියන්නේ රූපණ වෙන සුළුයි. ඒ තියෙන ස්වરૂපේක චිත්තක්ෂණයක් අත්‍යනේක චිත්තක්ෂණේ තව දෙයක් වඩටපත් වෙනවා. කක්කලං කරිගතං උපාදීනම් මේක තමයි මම බදාගෙන ඉන්නේ මගේ කියලා. මට දැනෙන පටවි ධාතුවෙන් මං වෙන් කරගත්ත ඒ ගොරෝසු කොටස් බිඳි බිඳි යන මේ ටික මම උපාදාන වශයෙන් ඒ කියන්නේ අල්ලාගත්තා වෙන අල්ල බදාගෙන තියෙනවා. ඒ පටවි ධාතු කොටසේ කුරුලෑවක් ආවත් මා පොඩි සෙල්ලම් නෙවෙයි. කිස් ගහක් ඉදුණත්, අමරලි වැටුණත්, පොඩ්ඩක් එහෙම වුණොත් අපි ඒක හිතන එක මගේ පරම යෝගම තමයි මේ ටිකට මම වාක්‍යයන්ව. අන්ති වැඩ බොහා තබලා අපි මේ අජත්තම් පච්චත්තම් කක්කලං කරගතා උපාදින්නම් කියන පටවිද ධාතු කොටස් වලට බුද්ධුම බැඳීමක් තියෙනවා ඒ නිසා අපිට බුදුම ආතතියක් එනවා මේ මේ රකින්න බැරි දේ රකින්න එහෙම නැත්නම් නොපවිතින දේ පවතිනවායි කියලා කියන්නේ ඉතින් එතකොට එන වෙහෙස තමයි පරිලාහ දාහය කියලා කියන්නේ අපි කියන්නේ ටෙන්ෂන් ෆ්‍රස්ට්‍රේෂන් ඉරිටේෂන් කියලා මුළු ජීවිතේම මේ පටවි ධාතු කොටසක් මගේ කියාගත්ත තැන ඉඳලා අඩු වශයෙන් හෝ වැඩි වශයෙන් මේ දැවිලි තැවිලි නැතිකමක් නම් කරන්න බෑ. ඒ දැවිලි තැවිලි එන්නේ මේ කොටස මගේ කියාගත්ත නිසා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ අපි මිනිසයා කියන අජත්තම් පච්චත්තක් අක්කලා කරගතන් උපාදීනම් කියන දිනවා කේසාලෝමානකාදන්තා චචෝ මන් සංනහරු අට්ටි අට්ටි මිජ්ජා වක්ඛං හදයන් යකණං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්තගුණං මෙන්න මේ විස්ස දෙතිස් කුණපේ මේ විස්ස පඩවි වශයෙන් මම අල්ලගෙන ඉන්නවා ඒවා උපාදීන්නයි ඒවා අජත්තයි ඒවා මට විඳින්න පුළුවන් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් එහෙම නැත්නම් දැනෙනවා මගේ බඩ රිදෙනවා නම් මට දැනෙනවා ඒකට පච්චත්තක් කියලා කියනවා. ඉතින් මේ විදිහට ලෝකයේ තියෙන පටවි ධාතු වලින් කොටහක් අරගෙන මේක මගේ ඊටු ටික මගේ නෙවෙයි කියලා ඒ වර්ග කිරීම හරහා තමයි අපි මේ උපාදානය කරන්නේ හැම වෙලාවෙම අතගාල බලනවා මගේ පටවි කොටසේ සීමාව ඒ ඇතුළේ ටික රකින්න එක මගේ යුතුයකම ඉතින් ඒක නිසා මේ ටික වගේ තව ආපෝ කොටසක් තියෙනවා, තේජෝ කොටසක් තියෙනවා, වායු කොටසක් තියෙනවා, ආකාශ කොටසක් තියෙනවා. මේ විදිහට විඥාන කොටසක් තියෙනවා. ඕක තමයි පුද්ගලයා කියන්නේ. ඒ මරණාට පස්සේ පටවි පටවි වලට ගියාම ඒකට පුද්ගල ભેදයක් නැහැ. උපාදීන භාවයක් නැහැ. ඒකේ මම සාමම නෙවෙයි කියලා සීමාවක් නැහැ. ඒ ටික මට අත්විඳින්න බෑ. ඒ ටිකක් ගොරෝසු තමයි. ඒ ටිකක් බිඳි බිඳි යනවා තමයි. ඉතින් අර ජීවත් වෙන ටිකේ පටවි කියන එක ඇසුර දිගටම පීටි ගෑවෙන සුළුයි. දිගටම ඝර්ෂණයක් ඇති කරන සුළුයි. දිගටම කිරණ කැඩෙන බින්දෙන සුළුයි. දිගටම ගෙවෙන සුළුයි. ඉතින් එහෙම මේ කුණු කන්දලයක් අල්ලගෙන මේක මගේ කියාගෙන මේක නිත්‍ය කරන්න සුඛ සියන් කරන්න සුබ කරන්න කරන පරිශ්‍රය ප්‍රයත්නයේදී මුල සිට අග දක්වා කිසි නැත්නම් කිසිම තැනක සැපක් තියෙන්න බෑ. කොයිදෝ යන කොටහක් මගේ ගියාගෙන ඒක රකින්න හදනවා. ඒකත් පුංචි කාලේ අවුරුදු 10 වෙනකොට 20 වෙනකොට 30 වෙනකොට 40 වෙනකොට ඒකේ තද රූපාන්තරණයක් තියෙනවා. මන්ද දශකේ ක්‍රීඩා දශකේ වර්ණ දශකේ බාල දශකය ප්‍රඥා දශකයේ වශයෙන් අපි දන්නවා මෙතන ඉන්න ඔය ගොල්මන් ටික ඔක්කොම දැන් අවුරුදු 10 15 හිටපෙව්වා 20 30 හිටපෙව මතකනේ. දැන් ඒ ටිකත් මගේ කියාගෙන තමයි ඉන්නේ. මේ දැන් තියෙන හොල්මන විතර නෙවෙයි 10 වෙනකන් උඩු බැල්ලේ. 10 ඉඳලා 20 වෙනකන් දෙල්ලම් කර කර හිටියා. 20 ඉඳලා 30 වෙනකන් සෝබනේ. වර්ණ දශකේ. 30 ඉඳලා 40 වෙනකන් බල දශකේ. ඉගෙන වැඩ පෙන්නනවා, බොඩි බිල්ඩින් කරනවා, බොක්සින් ගහනවා, නම්මනවා. 50 වෙනකොට තමයි වර්ණ ඥාන දශකයට එනකොට තේන්නේ කුමන නැටුම් කෙලි කවට දිනහදා. ඊට පස්සේ හාන දශකේ. හානගෙන් ආරම්භ වෙන කුඹුරේ හාන එක නෙවෙයි පරිහානිය. හැපෙන්නේ නැතු යනවා කන හෙන්නේ නැතු යනවා ගන්ධ රස පහස නැති වෙලා යනවා එතකොට තේරෙන්න පටන් අර ගන්නවා මේ මුල් කාලේ 1 2 3 දශකවල මේ හිතන හිතන එකත් වැඩියි මට පුළුවන් මම ලෝකෙ පෙරලනවා කියලා හිතන් තමයි වැඩ කටයුතු කරන්නේ. අන්තිමට මේ පාඩේ 13 ලක්ෂණ වල තියෙන පිරිහින ලක්ෂණ හැරමිටියක් නැතුව ඇවිදින්න බෑ උඩු බැල්ලෙන් ඉඳ තියෙන්නේ මල මූත්‍ර වල ලගින්න වෙනවා. ඒකෙන් තමයි ඉවර වෙන්නේ මෝහ මෝහ දතකින් තමයි ඉවර වෙන්නේ. ඔක්කොම කල්පනා නැති වෙනවා. ඒකට කියනවා ඩිමෙන්ෂියා කියලා. ඒ කාලේ කිව්වේ මෝහ මෝහ දතකී කියලා. ඔක්කොම මතක නැහැ දරුවට කියනවා නැන්දම්මයි කියලා. උපස්ථායකට කියනවා ආච්චි කියලා. ඒ ඔක්කොම පයර් මාරු වෙනවා. ඒක මහ පුදුමාකාර වැඩක් මේ ලස්සන ජීවිත ගත කරපු ඇත්තෝ ඒ වයර් මාරු වෙච්ච ගමන් ඒ උපස්ථාන කරන කෙනාටත් දරා ගන්න බෑ එයි මෙච්චර මේ පින්වන්ත ගත කරපු මනසට මෙහෙම වුණේ මෙච්චර සල්ලි තිබ්බෙක් කරනට මෙහෙම වුණේ මෙච්චර මස්පිඩු දක්ෂකම තිබුණෙක් කරන මෙහෙම වුණේ කියලා හිතා ගන්නවත් බෑ ඒක නිසා මේ පටවි ධාතුව පිළිබඳව කවුරු හරි මේ කෙස් ගහ අරගෙන බැලුවොත් ලොම් අරගෙන බැලුවොත් ඒ හැම එකකම විස්තරය එක එක කොටසක් කෙස් ලොම් නියදත් කියලා කොටස් අරගත්තාමයි මේ සියල්ලම එකතු වුණාට පස්සේ වෙන්නේ මේ හොල්මනයි දෙක අතර විශාල වෙනසක් තියෙනවා කෙස් ලොම් නියදත් කියොත් වර්ණේ නෙවෙයි ගන්ධේ නෙවෙයි సంతානේ නෙවෙයි කියන වර්ණයෙන් ගන්ධයෙන් සටහනෙන් පිටලා තියෙන හරකින් දිග්ගටම පිළිකුලයි වර්ණයෙන් පිළිකුලයි ගන්ධයෙන් පිළිකුලයි සටහනෙන් පිළිකුලයි පිටලා තියෙන දෙතිස් කුණපය ඇතුලේ නමුත් මේ ඔක්කොම ඉදිරි කරලා පස්සේ කේස් වලට කියන්නේ කේස කල්යාණී කියලා. දන්ත වලට කියන්නේ දන්ත කල්යාණී කියලා. එතකොට ධනපද කල්යාණී. දැක්කහම ධනපද කල්යාණී දැකලා නොලැබුණොත් කණ්ඩ බොණ්ඩ බැරුව ඒක තමයි වැටලා උණ හැදිලා මැරලා යනවා. නමුත් ඒ ජනපද කල්යන්නේ කෙස් ගහක් වෙනක් දුන්නා. සුප් එකට දාලා. මේක මේ ජනපද කල්යාණිකේ කෙස් කියලා එතන ජනපද කල්යාණික දත පණුව කාලා ගලවලා දුනොත් ඔක උඹේ කටේ දාගන්න කියලා. කරන්න බෑ. ඒක වෙන් කරපුවාම තමයි මේ කෑලි එකතු කරපුවාම අතර තියෙන වෙනස. මේ සියලු කෑලි වල එකතුව නෙවෙයි ජනපද කල්යාණ කියන්නේ. ඊට වැඩිය මොකද්ද එකක් අපි ආරෝපණය කරනවා. ඒ කෑලි එකතු වුණාට පස්සේ පුරුෂේ ඒ ජනපද කන්න මොකද්ද ආරෝපණය කරනවා. එයාගේ අම්මා තාත්තා වෙන එකක් ආරෝපණය කරනවා. ඒ ආරෝපණය තමයි දුක දෙන්නේ. ජනපද කල්යාණි කියන රූප ධාතු කොටස් කොහොමඩක් දුක දෙන විදියක් නෑ. ඒක තිබුණ තැනමයි තියෙන්නේ. අපි ඒකට මේ ආරූඪ කරන දේ අනුව තමන්ගේ දෙතිස් කොනපේ හෝ දෙතිස්කොත ඔක්කොම එකතු කරපුවාම හරියට කූර කූර අරගෙන අපි පෙන්නුවොත් පොල් කූරු එකක් ඔක්කොම එකට බඳලා මිටියක් බඳලා මේක ඉලපත කිරුවට පස්සේ ඉලපතේ වෙන කෘත්‍යයක් සිද්ධ වෙනවා පොල් කූරක ඒක නැහැ. පොල් කූරක තියෙන වෙන එක. ඒ වගේ කාර් එක තියෙන පාර්ට්ස් ඔක්කොම වෙන් කළ දුන්නොත් ඒ බුදුන් පඬිස්සංශ කියනවා පොඩි ළමයෙක් සෙල්ලම් කරන්න ඔක්කත් ගන්න තරම් පාට් එකක් නැහැ ඒක ඇතුලේ. මහා විකාර හැඩ තියෙන කාර් එකක් ගැලෙවට පස්සේ පාර්ට්ස්. ඒක ඇතුලේ තියෙන මජා. අත ගෑවොත් සබන්දාලවත් හොදන්න බෑ. ඔක්කොම එකතු කරාට පස්සේ BMW එකක් ඒරොඩයිනමික්ස් හදලා පේන්ට් කරලා කිරුවට පස්සේ ඕන ගානක් දීලා ගන්න. ආන්න මේ වෙනස මේ විභජ්‍යවාදයේදී බුදුජානනාසේ පුදුමාකාර විදිහට පෙන්නලා දුන්නා. ඒක හරි අමාරුයි. ඒකට පේන්නේ නාස්තිකවාදය කියලා සමහර කෙනා මිච්ච ලස්සන BMW එකක් කඩන්න හිතන්නවත් එපයි කියලා. එimhe කඩලා බලන්න එපා. පුද්ගලයා කාර්යපසේ පුද්ගලයා වට ව්‍යාපෝ තේජෝ වායෝ කියලා කඩනවා කියන එක ඒක නිග්‍රහයක් මේ මේ පුද්ගලයාට නිග්‍රහයක් මම කාර්ය දෙයනාතරත් නිග්‍රහයක්. සර්වචනාංශයේ සෝම් කොතරම් ගහන ගිහිල්ලා පෙන්නනවා. ඔය උඹලා ඔය ඇඳින් කාලා බීලා නටලා හිටියට අන්තිමට ඔච්චරයි මේ මලසෝනේ පේන්න තියෙන කියලා පෙන්නුවාට පස්සේ කාටවත් නෑ බෑ කියන්නත් බෑ. එතකොට ආපහු ගෙදර එනවා. අරණේට එනවා. භාවනා කරනකොට තව කෙනෙකුගේ ශරීරය හැම විනිවිදලා දකින්න පුළුවන් නම් ආනිහිතා ගන්න පුළුවන්. මේ පටවි කොටාසවල තියෙන ගතිය මේ හැම විනිවිදිනවයි කියන එක නිකන් හරියට අපි භාවනා කරනකොට සද්දයක් ඇහෙද්දී හිත කලබල වෙලා තියෙන වෙලාවක හිතවිලි තියෙන වෙලාවක ඒක විනිවිදලා මම හුස්ම ගන්නවා කියලා බලන්නේ. සද්දෙත් ඇහෙද්දී මේ සද්දේ විනිවිදලා මට පුළුවන් ද බලන්න පුළුවන් හුස්ම ගන්න බව මට වැටහෙනවා. ඉඳගෙන ඉන්න බව වැටහෙනවද ඉරියව්ව වැටහෙනවද? සක්මන් කරන වෙලාවේදී ශබ්ද කරදෙත් තියෙද්දි විනිවිදලා බලන්න පුළුවන්. මට සද්ද තියෙද්දි ඇවිදින්න පුළුවන්ද? ඇවිදින බව දැනගන්න පුළුවන්. ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද කියලා තද්දෙට සද්දේ බාධා කරනවා තමයි ඉඳගෙන ඉන්න එක දකින්න ඇවිදින එක දකින්න නමුත් අපි දන්නවා නම් මේ විපස්සනාව කියන්නේ විනිවිද දැකීමක්. හරහ බැලීමක්. ඒ නිසා මේ හැම කියන තච්චපඤ්ඤ තච්ච පංචකය කියලා කියන්නේ කේශාලෝමානකා දන්තා තචෝ කියන එක තමයි මේ ලෝකේ රූපලාවන්‍යයට ගන්න කරුණු පහ. ඕකට තමයි මේ ලෝකේ තියෙන ඔක්කොම මේ බරපතල ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක නටන්නේ ඕකට තමයි. ඒක විනිවිදින්න පුළුවන් නම් විනිවිදතර පස්සේ ඇතුලේ තියෙන පුදුමාකාර බුදුජානක කෙලිම නම පාවිච්චි කරන අසුචි කියලා. අසුචිනෝ පච්චවේක්කති කේසාලෝමානකා දන්ත චචෝ මන්සන් ආරු අට්ටි අට්ටි මිජන් කියලා කියන්නේ අසුචි වශයෙන් එතකොට ඒක මේ බුදුජාන විශ්වයේ කෙරෙහි පැහැදිලිමැති වක්කලියම්රණත් කියනවා මේ ਸਰුවචනසක මේ අසුචි දිහා බලන්නේ ඔබට ඇති වැඩේ මොකක්ද කියලා. දවස් තුනක් දෙනවා බල බලයි. ඊට පස්සේ කියනවා මේ තෙතිස් කුණ මේ අසුචි බලලා ඔබට වක්කලි මොකක්ද ඇති වැඩේ. මේ වැඩක් බලාගනින් කියලා. ඊට පස්සේ අපිට පුළුවන් ද අර විදියට පඩවි කොටාසයක් කරන එකේ පිළිකුල නම් වලා තියෙද්දි ඒ පිළිකුල දන්වන පඩවි කොටාසේ දිහා වැඩි වේලාවක් බලන්නේ බැලුවොත් වමන යනවා බැලුවොත් වමනේ මේ ආපත්‍තිකර ලක්ෂණ පහර වෙනවා ආසාත්මක ලක්ෂණ මත් වෙනවා ඒ කියන්නේ ක්ලාන්ත වෙනවා කවුරු ගිල මිනිහක් කපන වෙලාවේ මෙඩිකල් සුපර්සට කරන්න ඕනේ. ඉන්ෂා කවුරුහරි ඉල්ලුවක් කියලා පෙන්නනවා ඒගොල්ල. පෙන්නනකොට පේනවා මේ රූපලාවන්‍ය මධ්‍යස්ථානික රූපිකාවක් අන්ද නැටි නැත්නම් අපි කියනවා අංග සංස්කරණය කරනවා කියලා ඒකයි. මේ මිනිහා කපලා කෑලි කෑලි කෑලි වෙන් කෙරුවට පස්සේ ඒක දිහා බලනකොට පුදුමාකාර මුස්පීතු ගතියක් එනවා. ඊට පස්සේ ඔය මාගේ අපේ ගෙවල් කිට්ටෝ පෙරදෙන විශ්වවිද්‍යාලේ තියෙන. ඒක අවුරුදු 4කට සැරයක් මෙඩිකල් ෆැකල්ටි එකේ තියෙන එක්සිබිෂන් එකක්. එක්සිබිෂන් එක බලන්න ඉතින් පොඩි ගානකට යනවා. ඉතින් අර චාල්ගේ කඩේ කරවල වෙලාම සම්පූර්ණයෙන්ම නැණ හිටිනු. දැන් අරකේ තියෙන ඔක්කොම ඒ කපලා බෙන්නපුවාම චාලී කඩේ තියෙන කුඹලා කරවල තියලා තියෙනවා වගේ ඒ මස්පිඩු පෙළුණාට පස්සේ ඉතින් ඒක කනකොට ආයේ බොම්බිලි කරවල කන්නේ එපා වෙනවා අප්පා. කරුණල කැමැත් එපා වෙනවා. ওই සුනාමියට පස්සේ විශාල කාලයක් මිනිස්සු මස් මාළු නොකයිද බැදෙන්න අය හොඳ වෙලාවට මතක නැහැ. ඒක තමයි විද්‍යාව කියන්නේ. මේක දැක්කනම් දැකපු ගමන් මහා හුණීමක් ඔළුවට එනවා. මුස්පේන්තුවක් ඔළුවට එනවා. මේ සාපයක් වගේ. එන ගහච්ච සෝම් පිටණයක් වගේ. නැන්දේ මිනි ගමන දොස්තර ගෙදර ගිහිල්ලා හැම් කියලා එකක්, බේකන් කියලා එකක්. ඉතින් ඔය ලස්සනට ආයෙත් කනවා. ඒ ගාලල්ල. අපිට තමයි ගිහිල්ලා අපම සුමාන දෙකන සංඝයාට යනකොට අනිවාර්යයෙන්ම කියනවා වටත් ගෙනියන්නේ කියලා. බලින් බලන්න ඉන්නකොට පාවෙන පානකොට මේකෙන්වත් වහලා. විමාර හුලඟේනවා. පටිවාතයට ඉන්නපයි කියලා කියන බුදුරජාණන්සේ. මිනිහ මිනිහ හමාගෙන ඉන්න හුලක පැත්තේ ඉන්නපා. මිනිහට ඉස්සරහින් ඉන්නේ කියලා කියනවා. ඒකලා යනවනම් බැරි වෙලාවක් මේවා බලන්න සෝම් කොටකට ඉන්න ආම්සු කෙනෙකුට කියලා යන්නේ කියලා කියනවා. මම අද යනවා. මොකද ගිහිල්ලා ආවට පස්සේ සෑහෙන වෙලාව විකාර කරනවා. මෙහෙම දොර ඇරලා බලනකොට එලිපැත්තේ මිනිහක් පේනවා. රැහැ වෙනකොට මිනිහක් පේනවා. මොකද ඒක හිතේ ඇඳෙනවා තදින්ම. ඉතින් හිතන්න අන්න ඒ වගේ එකක් Tamange කයට දාලා මේක දිහා දලාන හිටියොත් කේසා කොටස ලෝමා කොටස තන් ඒකේ පුළුවන් ආකාර තුනකට භාවනා කරන්න. ඒකේ වර්ණයට භාවනා කරන්න පුළුවන්. කෙස්වල තියෙන පිංගුවන් පැහැයට. එහෙම නැත්නම් ඒකේ තියෙන පඩවි කොටාසෙට භාවනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකේ තියෙන පිළිකුල් කොටාසෙට. පඩවි කෙස් ගහ ගත්තාම ඒකේ පිළිකුල් ගතියට වර්ණයට සහ ඒකේ තියෙන මේක නියෝජනය කරන්නේ පඩවි ධාතුව. එතකොට වර්ණේ සහ පිළිකුල සමත භාවනාවට යනවා. මේ කියන ධාතු මනස්කාර විපස්සනාට යනවා. දැන් මෙතන උගන්වන්නේ ඒ දෙතිස් කොටාසේ දෙතිස් කොටාසේ වායෝ ආ පඨවි කොටාසේ අරගෙන විපස්සනා කරන හැටි. ඒ නිසා ඕනම කෙනෙක් ඒ විදිහට බැලුවොත් පඨවි ධාතුව අජ්ජත් පඨවි ධාතුව බහිද්ධ පඨවි ධාතුව කියලා බැලුවොත් ඒක පිළිබඳ වෙන්න තියෙන්නේ කියන්නේ පඨවි ධාතු වෙන් කර කර වෙන් කර බලන්න බලන්න බුදුචානන් සඳහන් කරලා තියෙනවා නේතම් මම නේසෝ හමස්මින් නමේසෝ අත්තා මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි කියලා හැඟීමක් යාට එනවා. ඒ කියන්නේ මෙච්චරකල් ප්‍රේමයෙන් සාදරයෙන් තනවාඩාගත්ත මේ කයට අර පටවි කොටස් තියා බලනකොට නේතමම නේසවමසින් මේසෝ අත්තා අන්නේ ඇති වෙන අජ්ජත් පටවි ධාතුව පිළිබඳ මේ ඇති වෙන හැඟීම යෝගාවචරයට පේන්නේම භාවනාවන් වෙච්චි අමලියක් කරදරයක් අරියාදුවක් විදියට. ඒ නිසා මේ යෝගාචරයට එපා වීමක් පහළ වෙනවා. නිබ්බිදාවක් පහළ වෙනවා. එහෙම නැත්නම් කම්මැලිකමක් පහළ වෙනවා. එහෙම නැත්නම් බයක් පහළ වෙනවා. එහෙම නැත්නම් අනිශ්චිත භාවයක් පහළ වෙනවා. යෝගාචරයට හිතෙනවා මේ දුක ගෙවම් කරන තැනකටද මම දැන් යන්නේ නැත්නම් බෙන්දටත් වැඩි දුක වැඩි වෙනවාද කියන එක. මොකද අපි භාවනාවට එනකොට අපි හිතන්නේ තියෙන ඉසේකක් උන් නැතු වෙලා, බඩේකක් උන් නැතු වෙලා, දතේකක් උන් නැතු වෙලා මේ උඩින් පාවෙලා ගිහිලා ධ්‍යාන ලැබලා මාර්ගඵල ලබන්න හිතානේ ඉන්නේ. නමුත් අර තමන්ගේම ශරීරයේ තියෙන මේ පඩවි කොටසේ දකින්නකොට, gederedi ඉන්නකොට මත් වෙලා කරන වෙලාවෙදී තියෙන සැපවත් නැති වෙලා යනවා. මේක දකින්න දකින්න පුදුමාකාර පාවීමක් වෙනවා. ඉතින් මං දැකලා තියෙන දේ තමයි භාවනා කරන්න ගිහිල්ලා ඒ භාවනා වේදී කෙලිම විපස්සනාවට දාලා කෙරුවොත් ඒ භාවනාව එපා වීමට පැය ගාණයි යන්නේ. ඒ කියන්නේ භාවනාව ඒ තරම්ම සාර්ථකයි. හැබැයි මේ එපා වීම නිසා දමල ගහලා යන පිළිස 99 වැඩි අන්නමයට වැඩි වැඩි. ඒගොල්ලෝ දන්නේ නැහැ මේ ලැබුණේ භාවනා ප්‍රතිඵලයක් කියලා. එපා වීමට විරුද්ධව චෝදනා කරනවා මේක නැති කරගන්නේ කොහොමද කියලා අහනවා මේ එපා වීම භාවනාවෙන් ඇති වෙච්ච සතියෙන් ඇති වෙච්ච යථාභූතයෙන් ඇති වෙච්ච ලාභයක් කියලා දැනගන්න ගියාත්මේ ඉඳලා එන්න ඕනේ වගේ මට පේන්නේ සම්මාදිට්ඨිය. ඒක භාවනා කරාටම එන්නේ භාවනා එන ප්‍රතිඵල වලට දොස් කියන එක එහෙම නැත්නම් අරියාදුවට ගන්න එක මේක කම්මැලිකමට ගන්න එක නීරකමර ගන්න එක තමයි ඒ කෙනාට පෘථග්ජනය කියලා කියනවා. භවනා කරන්න කරන්න මතුවෙන මේ නේතම්මම නේසෝ හමස්සෙ නමේසෝ වත්තා කියලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා නිබ්බිදාව පැත්තට යනවනම් ආර්යයන් වහන්සේනම තමයි. නැත්නම් මේ ජීවිතේ නිවන් ලබන කෙනෙක් තමයි. එහෙම නැත්නම් ආර්ය භාවයට පෙරපින් තියෙන කෙනෙක් තමයි. ඒකට තමන්ට දෙස් දී ගන්නත් එපා කාටවත් දොස් කියන්න යන්නත් එපා. ඉතින් ඒක මගේ වැඩක් නෙවෙයි. ඒ මම එනකොටම බබා උපන් හැටියට ඒ ඕක ඇවිල්ලා තියෙන්නේ අපි ගාව. එහෙම පිළිකුලක් දකින්නකොට ඒකෙම භාවනා කරලා සංසාරේ දුක ගෙවම් කරන්න හිතෙනවද? නැත්නම් අර පිළිකුල් වස්තු ඉවත් කරලා ප්‍රියමනාප දෙයක් බලනවද කියලා බැලුවොත් භාවනා කරලා වැඩි වේලාවක් යන්නේ කෙනෙකුට මේ පාවීම ඇති වෙනවා. නමුත් කීයෙන් කී දෙනාද මේ භාවනාවේ මේ දියුණුවක් ලැබලා තියෙන මේ සතියේ තියෙන බවට ලකුණක් මේ භාවනාව මුදුන්පත් වෙච්ච බවට ලකුණක් කියලා තේරුම් අරගත්තත් ඒ කෙනා අනිවාර්යයෙන්ම සමාජයෙන් කොම් වෙනවා. අනිත් ඔක්කොම බලන්නේ මේ කය තියෙන්නේ පෙම් කරන්න. මේ කය තියෙන ඉඳුරම් පිනවන්න. ඒ කෙනා මේ කයෙන් කක්කලං කරිගතං උපාදින්නම් කියන මේ කයෙන් නේතමම නේසවමචින මේසෝ අත්තා කියලා આવොත් එයාගේ සයිකියාට්‍රික් සිටු මයින්ඩ් එකට සයිකියාට්‍රිකලි මොනවා වෙයිද කියලා බැලුවොත් අද තියෙන සයිකියාට්‍රිස් වෙස්ටර්න් සයිකියාට්‍රි වල මොකද්ද මේකට උත්තරේ? බේත් දෙහි සයිකඩෙලික්. ගිහිල්ලිවලා පුළුවන් තරම් ඕව කරන්න යන්න එපා. දහනගල පිස්සයන් කියන්නේ නෝකයි. ඒ නිසා මේ බේත බොන්න. ඒකට ආ පොඩ්ඩක් කරාඹපු ගොනෙක් වගේ ඔය දක්ෂකම් ක්‍රියාකාරකම් ටික අඩු වෙලා හිටපන් කියලා තමයි තියෙන්නේ. ඉතින් කවදාද සයිකියාට්‍රි ඉගෙන ගන්නේ? මේක භාවනාවේ දිනුවක් බුදුජානනාංශයේ ධර්ම ඉදිරියට යෑමක් ඇතිදී ඇතියට දැකීමක් මේ තමන් මෙතෙක් දකපු දේම වෙනස් විදියට දැකීමක් නිසා බෙහෙත් දෙන්න ඕනේ සයිකියාට්‍රිස්ට් මිස භාවනා කරන එක නටන්නේ. බටහිර ලෝකයේදී හා මේ කරගෙන යන විශාල ව්‍යාපාරය මම මේ විවේචනය කරනගෙන හොඳම නැති දෙයක් කියන්න හදනව නෙවෙයි. කවදාද මේක තේරුම් අරගන්නේ? මේ මිනිස්යාට තමන්ගේම ශරීරය ලැබිලා තියෙන නේසෝ අමසි නමේතෝ අත්තා නේතම් මම කියන්න මිස මේ රූපලාවන්‍ය වඩ වඩා අනුන්ගේ කාමයේ දියුණු කර කර කෙලස් වගුරුවන්න දෙවි. ඉතින් මේ වගේ නගරයකට ඇවිල්ලා බැලුවොත් ඒකේ ඉන්න හරියක් ඉන්නේ ලෙඩු ටික ඔක්කොම ස්පිතාලට ගාල් කරලා. පිස්සු ටික ඔක්කොම පිස්සංගොඩට ගාල් කරලා. වයසකයි ඔක්කොම house of elders වලට දාලා. පොඩි ළමයි තැනකට දාලා ඉන්නේ පුරංගනාවන් සම පුරවැසියන් විතරයි. ලස්සනට ඇඳගෙන ඇපල් ගෙඩියක් කකා කාර් එකක් එලවගෙන යනවා දකින්නකොට චා මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතෙනවා. ඇයි අප්පා මේක බලන්නකො ඔක්කොම තියෙන්නේ. ඉතින් මේ ඔය කියන ප්‍රධාන නගරක තියෙන සෙල්ලම් ටිකනේ සිද්ධාර්ථ සුද්ධෝදන රජුරෝ මේ සිද්ධාර්ථ කුමාරයාට කෙරුවේ ලෙඩ්ඩු අයින් කරා මහල්ලන් මලකඳන් අයින් කරලා මෙයාට පේන්නේ නැති වෙන්න හැදුවා. ඒ මොකද ගිහිගේ කලකිරෙයි කියලා. ඉතින් අපි ලංකාවත් එතෙන්ට ගෙනියන්න හදන. ලෙඩුන්ගෙන් නැති, මහල්ලෙක් නැති, මලකඳක් නැති, පොඩි දරුවෙක් නැති ලස්සන නගරයක් අතු ගාලා පුරංගනාවන්ට සහ පුරවැසියන්ට පෙන්කෙලින්ද හදපු දවසේ අපි කියාවි අන්න වැඩේ හරි කියලා. එතකොට වෙන්නේ නේනේක අපායට මිසක් ආයි කියන්නේ ඉන්ටර්සිටි එකේ ගිහිල්ලා බැස්ස වගේ අපායට අතරමඟ නතර නොකර යනවා. ඒ වෙනුවට මේ පටවි කියන කොටාසයක් මම කියලා අල්ලගෙන යා ඒක උපලාගෙන වවාගෙන තමනුත් ඉදරම් පිනවීමට දාගෙන අනුන්ගේ කෙලෙස් වගුරුවන්න මේ කරගෙන යන වැඩේ දිහා බලනකොට කාගේ න්‍යායපත්‍යයක්ද කියලා බලන්න. මෙච්චර ලස්සන බුදුචානන්සේගේ පෙන්ලා තියෙන්නේ. කාගේ න්‍යාය පැත්තේ. ඒතකොට අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් කාගෙට කාටද මේ පහඳින්නේ? කාටද මේ කඹරන්නේ? කාටද මේ කරන්න දන්නේ? අපි පොඩි දරුවන්ට අපේ දුවාට පුතට මේ උගන්වන්නේ මොකක්ද මේ? අපේ දරුවෝ ගිහිල්ලා ඉගෙනගෙන උන් මේ මේ ඔය අපි බලාපොරොත්තු වෙන හීනේ අරය වෙන්න හදනවා මෙයා වෙන්න හදනවා කියනකොට මෙලම කවද්ද තේරුම් අරගන්නේ මේ නේතෝමම නේතමම නේසෝම සිනමේසෝ අත්ත. ඒක දෙමාපිය කාටවත් පුළුවන් ද කියන්නේ. එහෙම ඉංගියක්වත් දරුවෙකුට දීලා තියෙනවා කියලා. ගියත් හිතන අපේ දෝෂයක් කියලා ඒක. කවුරු හරි කිව්වත් කින ඕව ගැන හිත දන්න එපා. ඊවට පස්සේ පුළුවන් අවුරුදු 60 වුණාට පස්සේ පුළුවන් 60 වෙනකම් බෙන් කළපන්. ඒක නේ දෙමාපිය කියන හරියක් කියන්නේ. ඒ නිසා ඌට හිට නරක කරගන්න යන්න එපා මම මේ කිව්වට. ඒක තමයි ස්වභාවය. නැත්තම් මේ මායයට මෙච්චර ජනගහනේ බෝ කරන්න බෑ. බෝ කරන්නෙම මේ කක්කලං කරිගතං කියන මේ නේතමම නේසෝ හමස්සේ නමේසෝ වත්තා කියන එකට ප්‍රේම කරන්න උගන්වනවා. භව රෝගය සදනා රූපෙට මක්ටි. ඇයිද ප්‍රේම කලේ අපිට පුළුවන් ද ගැලවෙන්න කියලා. දැන් යෝරෙන් දවසේ ආනවා සාංශ ගෙදර ගිහිල්ලා අපි කොහොමද මේක කරගෙන යන්නේ කියලා. ගෙදර කියලා කියන්නේ අම්මෝ ගිනි ගයක්. මේ සේරම මවන තැන. ඉතින් මං කියන යන්න දු ඊට පල්ල මේක කියලා. එහෙම බෑ. අනිවාර්යයෙන්ම යන්න ඕන. ඉතින් මෙන්න මෙවැනි පටවි ධාතුවක් පිළිබඳව ගිය ගියත් ඇවිල්ලා අරණියට ඇවිල්ලා අරණියට ඇවිල්ලා කයට ගිහිල්ලා කයෙහි තියෙන්නේ මෙන්න මේ වාගේ පටවි ධාතුවක් කියලා අපි කොටසක් කරන භාවනා කරගෙන ගියොත් ඒ කොටසේ තියෙන මේ කක්කලං කරිගතං කියන ප්‍රදේශයේ වැටහීම හොඳද නරකද කියලා ඇහුවොත් කමඨාන සුද්ධ වෙච්ච නැති කෙනාට කියන්නේ කයට හිත ආපු ගමන් කූඹි දුවනවා කහනවා රත් වෙනවා ඔළුව තද්ද වෙනවා දත් අමාරුයි බඩේ අමාරුයි රෝග ලක්ෂණ ගොඩක් තියෙනවානේ ඒක මේ සතිය පිහිටපු නිසා ආපු දෙයක් කියලා කිව්වොත් දුක වෙනසක් ඇති වෙනවා එදිනෙ කියනවා මේ එයාගේ නම මට මතක නෑ මනුස්සයා එංගලන්තේ හිටපු හොඳ මේ මනෝවිද්‍යාඥයෙක් මනුස්සයා ගියාලු ඩෙන්ටිස් කෙනෙක් ගා. ගිහිල්ලා කට අරගෙන ඉන්නවලු පොඩි කෙල්ලෙක් ඩෙන්ටිස් ඉඳලා තියෙන්නේ. මේ සර් කොහෙද අමාරුව තියෙන්නේ කියලා ඇහුවා. ඒකළු අමාරුව තියෙනම් ඔළුවේ තමයි හැබැයි දත ගලවලා දාපන් කිව්වා. මම දන්නවා මේ අමාරුව තියෙන්නේ මගේ ඔළුවේ ආ සයිකියාට්‍රික් කෙනෙක්. අමාරුයි තමයි ඔළුවේ තමයි අමාරු තියෙනවට ලරුව දත බල්ල ගලවලා දාපන් කිව්වලු. ඉතින් ඒක නිසා අපිත් මේ කරන නාඩගම් මේ කුමන නැටුම් කෙලි කවට සිනාදා කියලා මේ කරන දේවල් දිහා එක කොටසක් කරන දිගට බලන්නේ කියනවා අර පිළිකුල එද්දි එපා වීම එද්දි කම්මැලිකම එද්දි දීරසකම එද්දි බය ඇති වෙද්දි ඒක දිහාම බලන්න ඉන්න පුළුවන් නම් නේසෝමම නමේසෝ අත්තානේ නේතන් නේතම් මම නේසෝ හමක් වෙන්න මේසෝ අත්තා කියන එක තේරෙන්නේ නැතිකම නෑනේ ඕකේ. වෙලා තියෙන්නේ ඒක දිහා බලන වෙනකොට අපි වෙන කෙනෙක් දිහා බලනවා. මම මේ කියන්න හදන්නේ මේ යමක් පටවි ධාතෝ තියෙන ඕනම දෙයක් බල වැඩි වෙලා භාවනා කරන්න ඕනේ ඒක මගේ වශයේ පවත්න්න බෑ මම කියන දේ අහන්නේ ඒක මගේ නෙවෙයි කියලා තේරෙන්නේ. ඒ තේරීම තමයි කම්මැලිකම කියලා අපිට පහළ වෙන්නේ. ඒ තේරීම තමයි නීරසකම කියලා පහළ වෙන්නේ. ඒකේ තේරීම තමයි බය කියලා පහළ වෙන්නේ. ඒ තේරීම තමයි ඒකාකාරීකම කියලා පහළ වෙන්නේ. ඒ තේරීම නිසා තමයි අපි සඩුව ගසලා දාලා යන්නේ. ඒකවල තමයි හිත ළඟ තියෙන මොකක් හරි එකට ගිහිල්ලා අරක අමතක කරනවා. ප්‍රශ්නයක් නැහැ. අපි දැනගන්න ඕනේ දැන් භාවනාව හරි. ඒකයි මේ යකා මේ කපු ඇවිස්සලා තියෙන මන්ත්‍රේ වැඩ. පිට ගියාට පස්සේ ආයෙත් ගෙනල්ලා අර ධාතු කොටාශම තියනවා. ආයෙත් යයි ආයෙත් ගණන්ති අර තියන්න තියන්න තියන්න තියන්න පෞරුෂත්වය කියන එක වැඩේ ප්‍රතිශක්තිය කියන එක වැඩේ යථා භූත ඥාන දර්ශනය කියන එක වැඩේ සතිය වැඩේ එතකොට ඉන්නේ ඉන්නේ යාට නිබ්බිදාව කියන එක අපි ඉතත් ධර්ම සාකච්ඡාදී කරෝගේ මෙතෙක් කල මේකට ද්වේෂ පදනමෙන් බලපෑක ද්වේෂයෙන් තොරව ඕනම පටවි කොටාසි අධ්‍යා බැලුවොත් එපා වීමක් වෙනවා මේ එපා වීම ඥානයක් වෙන්නේ එහෙම නැත්නම් ද්වේෂපද නෙමේ තිබුණ මේ දැකීම ඥානපදනමට යනවයි කියලා කියන්නේ පු탁 යන භූමියේ ඉඳලා ආර්ය භූමියටපත් වීම. ඒක කළ හැක්කක් කියන්නේ මම මේ කතා කරන්නේ. මගේ හිතට එකම පෙන්නනවා. මොකක් හරි කොටාශයක්. මේ පටවි කොටාශය කියන්නේ කේසා ලෝමාන අකාදන්ත මොකක් හරි. පෙන්න පෙන්නගෙන ඉනෝට හිත පුදුම විදියට කැලේපයි. ඉන්න කැමති නැහැ. හිත මේ පැදුරටත් ගියපයි. පයින් කොට දැනගන්න ඕනේ දැන් මෙයාට බේත වැදිලා තියෙන්නේ. ඉන්ජෙක්ෂන් එක වැදිලා තියෙන්නේ. පිට ගියාට සද්දට වේදනාවට සිවිලට ආයෙත් ආදරෙන් ගෙනලා අර කොට්ටාගෙම තියෙනවා. ඒකට ටික වෙලාවකින් ආයෙ පාවෙන. ඒක දැනගන්න. එතකොට කමටහන් කියවෙනවා නම් කමටහන සුද්ධ වුණා නම් ආයෙත් පිට යන පිට යනවත් ආවේ නැවත නැවත මේක ගෙනත් තිබ්බොත් අපිට තේරෙයි අපි මෙතෙක්කල් මේ අවස්ථාව ලක්ෂ කෙල කෝටි වාර කීයක් පන්නලා තියෙනවද කියලා. සත්‍යමයි තුලට එන්න හදනකොට ඇතුළට එන්න හදනකොට අපි මූණට කෙල ගහනවා. අපි සත්‍යයට උනතුරුවක් කරලා. ඒ වෙනුවට ඒ බඩේ කොටාසේ දිහා නැවත නැවත බලන්න නම් ඒ තියෙන ඒ තියෙන පෙරහුරුව ඒ තියෙන සූදානම ඒකට ලෑස්තිලා යන ගතිය කියන එක හරිම අහම්බයක් ඒක. ඒ කියන්නේ ඒක ඉලෙක්ට්‍රික් කියලා. ඒ කියන්නේ ඒක ඒ තරම්ම ඉම්ප්‍රොම්ප්ටු එකපාරට තේරෙන පටන් ගන්න යකෝ මේක නේ මම පන්න පන්න හිටියේ මේ පට ඕනෙම ධාතු කොටස ඉති දැම්මොත් එපා වීම නීරසකම කම්මැලිකම හලු ගතිය මොනක් කරන්න එපා වෙන ගතිය ඥාන නිර්මාණ ගතියක් නැහැ නිර්මාණශීලීත්වය නැතිලා ප්‍රගතිය නැතිවිලා හේන ගහච්ච තෝම් පිටනක් වගේ වෙනවා එහෙම නැති වෙච්ච එක්කෙනෙක්වත් මේ ස්වභාවය නැහැ අපි කරන්නේ ඒකට භාවනා පැත්තක තියලා වෙන දෙයකට හිත දාලා අපි රවට්ට ගන්න විහිං රවට්ට ගන්නවා මෙච්චර ලස්සන ධර්මයේ අපි හිතනවා මේක ඒ ඒ විදිහට වෙන එකට හිත දාලා ගිහිල්ලා මෛත්‍රී බුදු ආමරු ආපුවාම ඕක ලේසියෙන් කරන්න පුළුවන් වෙයි කියලා. මේ බද්ධ මෛත්‍රී බුදු ආමරුගේ ආනිසංසයෙන් ආනුභාවයෙන් අත දික් කරව ගානක පාට ඒ වික්කවේ කියනකොටම 60වත් පිරිච්ච හාමුදුර කෙනෙක් වගේ ඩක් ගාලා නිවන් දකි කියලා කට්ටිය බලාගෙන දන් දෙනවා අම්බෝ මොකද දාන කුසලයේ මේක ෂේප් කරගන්න හදන්නේ දාන කුසලෙන් කොහොම කරලා කරලා කරලා කවදා හරි ඒක පාරට බක්කාලා මේක තේරෙයි කියලා මේ හම්බෙන හම්බෙන අවස්ථාවේ මම මඟහරිනවා. මඟහැරලා වෙන වෙන જાති පිංකම් කරන්න හදනවා අරකෙන් මේක කම්පන්සේට් කරන්න. ඒ නිසා පන්දි ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා දාන කුසලයේ තිබ්බොත් දානානි සංස මිසක්ක දාන කුසලයෙන් කවදාකවත් සීලානි සංස ලැබෙන්නේ නැහැ. දාන කුසලයි සීල කුසලයි දෙකම කෙරුවොත් දාන කුසල සීල කුසල ආනිසංස මිසක සමාධි ආනිසංස කවදාකවත් ලැබෙන්නේ නැහැ. දාන කුසලයේ කියලා කියන්නේ දානීය නොදෙන කුම්මැහි කියනකම ලෙඩේට බේත. සීලය කියලා කියන්නේ දුස්සීලකමට බේත. ඒ දෙක කොච්චර පිළුවත් සමාධිය කියලා කියන්නේ හිතනන්නත්තර වෙන එකට බේතක් නෑ. ඒක නිසා දාන සීල භාවනා තුනම කෙරුවොත් <coughs> ඒ කෙනාට භාවනා අනිසංස ලැබෙන්න ඉඩ තියෙනවා. එහෙම නැතුව අපි මේ දන් දීලා භාවනා කුසල් ලැබෙයි. එහෙම නැත්නම් මේ ඒකට මේකට හුවමාරු කරන්න පුළුවන් වෙයි කියලා. දැන් සාමාන්‍යයෙන් මඟුල් ගල්වලදී නංගි බෙල්ලා අක්කා දෙන වෙලාවල් තියෙනවනේ. ඒ ඒ වගේ එකක් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මාරයත් එක්ක. මනමාලි බලන් ඉන්න දවසේ නංගි පෙන්නනවා. නංගි බෙල්ලා පොරුවට ගිහිල්ලා ලතු ගාලා උරල වේල් එකකින් බහලා අක්කණක් කරනවා. අරෝගියාට පස්සේ ඇඟිල්ල දෙක එකට බැඳලා වතුරක් කරුවට පස්සේ පුතේ මේ දැන් ගලවන්න බෑ. දැන් ඉතින් උසාවිය යන්න ඕන දික්කතර වෙනවා. අරු කිව්වොත් මේ එදා වෙන්නේ වෙනවලු බෑ බෑ බෑ බෑ. ගන්න ඉස්සලා එනම් බිල ලියන්න ඉස්සලා ලියන්න කියන්න. දැන් බිල ලියලා ඉවරයි ආයෙ බඩු බාර ගන්නෑ. අක්කා එතකොට දික්කතර වෙච්ච එකට. අනිය අර වංශය ගෙදර ගිහිල්ලා මොන කරේ මෙතනගත්ත බෙරේ. ඉතින් අපි කවදා හරි තේරුම් ගත්තොත් මේ පටවි ධාතු භාවනා කරන කෙනේ පාවීම අනිවාර්යයි. මේ පාවීම පුත්‍රචානජ මේක සඳහන් කරලා තියෙන්නේ පටවි ධාතුව දිස්වා පටවි ධාතු මේ යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පටවි ධාතු විට ඇති හැටිය සම්‍යක් ඥාණයෙන් දැකපුවාම හිත නිබ්බිදාවටපත් වෙනවා. ඒපා වෙනවා. මිත්‍යක් කාවේ නිබ්බිදාව ද්වේෂපද නෙමෙයි. දැන් මේ යෝගාවචරය කමඨහන් සුද්ධ කරලා දෙන්න ඕනේ නිබ්බිදාව එනකොට කොට සාදර වෙන්නේ කියලා. ඕක මේ භාවනා ලැබිච්ච ප්‍රතිඵලයක් විදිහට බාර ගන්නයි කියලා. එහෙම නැත්නම් ගෙට එන වැදගත්ම අමුත්‍යක් විදිහට බාර ගන්නයි කියලා. ඒතකොට තමයි තේරෙනවා හරියට කියනකොට ඔයගොල්ලෝ තරහ වේ වමාරපු දෙයක් නැවත කණ්ඩ හිතනවා ඉතින් හිතන්න. තමා විශ්ීම වමාරපු දෙයක් නැවත කණ්ඩ හිතනවා වගේ මිත්‍යෙක් කල් අපි මේ සටන කරපු මුළු සංසාරේ පුරා සටන් කරමු. මෙහෙම දෙයක් නොදකින් නොපතන් නොදොමකින් කියප එක සාදරේ බාර ගන්න වෙනවා. ඔබට අනිච්ඡං කියන එක තේරුම් ගන්න ඕන. දුක්ඛං කියන එක තේරුම් ගන්න ඕන. අනත්තං කියන එක තේරුම් ගන්න පුළුවන් මේ බය කරගෙන සහලවගෙන ගුගුරුවගෙන එන මේ නිබ්බිදා ඥානයට සාදර වෙන්න වෙනවා. මේ එන ඒකාකාරීකමට මේ එන එපා කරන ගතියට මේ එන බය කරන ගතියට මේ එන දුක් දෙන ගතියට මේක භාවනාවේ ප්‍රතිඵලයක් මේ තේරෙන්නේ යථා භූත ඥානෙ ඇති හැටියට දැක්කොත් කියලා මේ නිබ්බිදාව තමයි විපස්සනා ඥාන වල තියෙන ලොකුම ඥානය නිර්වින්දනය. මේ පේන තියෙන අර සමර්ථයේ වශයෙන් තියෙන එකේ වින්දනයේ පැත්තක දාලා ඒක කොට්ටාසයක් කරන්න. ඒ කොට්ටාසේ දාපු ගමන් හිතට එන මේ පාවීම දිහා නිබ්බිද දැක්කො නිබ්බිදාව ආවොත් නිබ්බින්දති විරජ්‍යති ඒ කොට්ටාසේ තිබ රංජනය කරන්න පුළුවන් ගතිය නැතිලා යනවා. විරංජනය වෙනවා. හරියට ක්ලෝරින් ගැහුවා වගේ මල් මල් චීට් එකට. අරකේ තිබුණාට විචිත්තත්වේ නැති වෙනවා. ඉතින් මේක වෙච්චි නැති කවුරක්වත් නැහැ මේ සභාවක. විශේෂයෙන් මේ වගේ භාවනා කරන නමුත් ඒක එන වෙලාවේදී මේ එන්නේ නිබ්බිදාවයි මේ එන්නේ විරාගයයි කියන එක තේරුම් ගන්න අර පෙර ආත්මවල ඉඳලාගෙන ආවෝ ඒ ඒ ශක්තිය අවශ්‍යයි. එන්නේ නැති එක නෙමෙයි ප්‍රශ්නේ එනකොට අපි අනාරව කර අර්ථකථන දෙන්නේ නැතුව මේ එන්නේ මේකයි කියලා තේරුම් ගන්න. එතකොට බැලුවොත් අපිට උදේ ඉඳලා හැන්ද වෙනකන් දවසක ඔගේ එපා වෙන තැන්, කම්මැලි වෙන තැන්, නීරස වෙන තැන්, සැකේ පොදවන තැන් දමල ගහලා යන්න හිතන තැන් ලක්ෂ කෝටි වාර කීයක් එනවද මේ භාවනාවේදී ඉඳලා බැලුවොත් GestureDetector වැඩවලදී කොච්චරක් එනවද මේ හැම වෙලාවෙම නිවන් දොරටුවක් කියලා හිතාගත්තා ඒ හැම වෙලාවෙම විපස්සනා ඥාන පහළ වෙන්න තැනක් කියලා හිතාගත්තොත් මේ හැම වෙලාවෙම ඇති හැටිය දැනගන්න අවස්ථාවක් කියලා ගත්තොත් අපි කොච්චර මේ එන දේ එන හැටියට බාර ගන්න බැරිකම නිසා අපි නැවත නැවතත් කබලෙල්ලිපට පයි කබලේ ඉඳලා ආයෙ ලිපට පයින්නම්. ඉතින් නැවේ ගිලකොට නැවේ ඉන්න මීයෝ වතුරට පයින්නවා. ගිලින් නැවේ මීයෝ වතුරට පයින් ඉතින් වතුර පැටියත් එකයි නැවේ හිටියත් එකයි කොහොමදත් ගිලෙනවා. ආනි වගේ තමයි මේ චෝදනාව එන්නේ බෞද්ධයාට විතරයි. මේක මිත්‍ය ලස්සන බුදුරජාණන්ස උද්දේශ නිදේශ පටිනිදේශ වලින් කියලා තියෙද්දි අපි මේ අනික් මිනිසු කරන විදිහට වේදනානාශක පාවිච්චි කරන්න හදනවා. අනික් පිසු කරන විදිහට රූපලාවන්‍ය කරන්න හදනවා. අනික් විදිහ කරන විදිහට ජග් ගහන්න හදනවා මේ වැක්කිරෙන නවදොලෙන් කාටළු වැක්කිරෙන මේ රූපෙට ජග් ගහන්න හදනවා. ඒකට බණ කියන්න හැකියාවක් ਸਰවඥාන්සේ තිබුණා මොකද ਸਰවඥාන්සේ පෙරකල පිනට දෙචක් මහා පුරුෂ ලක්ෂණ සහ 80ක් ව්‍යංජන සහිතව උන්වහන්සේට ශක්තිය තිබුණා මේ එකක්වත් ওই විටමින් වලින්වත් රූපලාවන්‍යයෙන්වත් ෆිසිකල් මෙන්ටල් ડોක්ටර්ස්ලාගෙන්වත් ඇත්තෙම නැහැ. එපින. ඒ පෙර කරපු දේ. ඒ නිසා උන්වහන්සේට මේ තමන්ගේ ශරීරය දිහා වක්කලිට කතා කරලා කියන්න පුළුවන් වුණා වක්කලි මේ කුණ තුන පෙදිහා බලන්න මොකක්ද ඇති වැඩේ කියලා. මට කිව්වොත් එimhe අනේ ධම්මජීව හඳෝ හරීම ලස්සනයි. ඉන් වයසට යන්නේ නැහැ ආසයි කියලා මට අනේ කියන මනුස්සයා සිපගෙන ඉබ්බගෙන නිකන් ඇල වැළඳ ගන්න ඉතන අම්මෝ මොනතරම් ආසාවක්ද තියෙන්නේ කියලා. එහෙම කියලානේ ඕගොල්ලන්ට කියලා උනේ. ඒ වගේ පටලවිල්ලකට කෙලවෙලා තියෙන්නේ. ඉතින් මමවත් මේ අද්දරට ගිහිල්ලා බේරුණා. ඒකට වැඩි කියන්න යන්න හොඳ නැහැ ඒක හරිනේ. බේරෙන්නම බෑ. දැන් අපිට වෙලා තියෙන්නේ දැන් මගේ පංචස්කන්ධ දුක මදිවට බෙට හාෆ් එකේ පංචස්කන්ධ දුක. බදිනවා කියන්නේ ඒකනේ. ඊට පස්සේ තව ළමයි හම්බ වෙනවා කියන්නේ තව පහ පහ වැඩි වෙනවනේ. එවනම් මේකේ කියන්නේ ච ධාතුරෝයම් පුරිසෝ. හිංසා බුද්ධ ජානසේ උපහාසයට නංක ගන්නන උපහාසයට නංක ගන්න පුළුවන්. කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ කියනවා සූත්‍ර කොටසක් මේ උද්දුත කරලා මේ ලෝකයා නිතරම ලෝක වඩකෝ මේ භාෂා සාහිත්‍ය ඉගෙනගෙන නා නිර්මාණ කරමින් දියුණුවක් හිතාගෙන දේශපාලන පක්ෂ වලට ඡන්ද දෙනවා ආර්ථික විද්‍යාවක් ඉගෙන ගන්නවා සමාජ විද්‍යාවක් ඉගෙන ගන්නවා ඒ නිසා ලෝක වර්ධනය කියලා කියන කියනවා නම් ඒක සුසාන වර්ධනයක් කියලා බුදුහාමුදුරු කියනවා සුසාන ගාන වැඩි. ඉගෙන බෝ වෙයි තව තව බෝ වෙයි එච්චරයි කියන්නේ. ලෝක වඩකෝ සුසාන වඩකෝ. ඉතින් මේ උතුරු දකුණු ඇමරිකා දෙකේ බොහෝමත්ම ප්‍රසිද්ධයි. ඒ දිනුන කියන රටවල් වල බොහෝමත්ම ප්‍රසිද්ධයි. ඉන්නේ ඉන්නේ ඉන්නේ විශාල යනකොට පේනවා යුද සොහොන් පිටි තියෙනවා අක්කර ගණන් ලස්සනට හදලා පිරිසිදුව ගල් කණු හිටවලා තියෙනවා. නොදන්නා සොල්දාදු වගේ පිළිරෝ ඉස්සරහට ගිහලා සලූට් එකක් ගන්න. ඊ තමයි ජාතිය මෙමෝරියල් ඩේට් එකේදී අපි කරන්නේ උඹ උඹට එන ගැහිච්චාවයි අපි ජොලියේ ඉන්නවා. ಜಾති ඔය වර්ධනය තමයි තියෙන්නේ. ඉතින් ඒ හේතුව සිම්පල් දෙයක් මොකද්ද මේ කය දිහා බලන ඉන්නකොට ඇති වෙන මේ නීරස භාවය දරන්න බැරි නිසා අපි වෙන වෙන අරමුණු වලට යනවා. යන්නේ එක නෙවෙයි මම මේ කියන්නේ ගියාට පස්සේ විනිවිද දැකලා විනිවිද දකින්න උග්‍ර සතියක් ඕනේ පිට පිට ගේවා දරගන්න. ආපහු අර අරමුණේ ගෙනත් යන හුස්ම ගන්නවා නම් හුස්ම ගන්න එක ඇත්තට වායෝ ධාතුවට වැටෙන්නේ. නමුත් අපි හිතන්නේ සක්මන් කරනකොට කියලා. සක්මන් කරනකොට හොඳට පටවි ධාතුව තමයි වැඩ කරන්නේ. පොළවේ ඒකත් පටවි ධාතු කියලා කියනවා. කකුලේ තියෙන තද ගතිය වදිනවා. මේ වැඩි වැඩි ඉන්නකොට අපිට එක පාරට හිත සත්තුන්ට පයින් නැටි සමලයන්ට පයින් නැටි රූප වලට පයින් නැටි කාර් වලට පයින් නැටි දන්නවනේ අපි. ඒ පණින්නේ මොකද? අර පඩවි ධාතුන් බලනකොට ඒක ඇති වෙන කක්කලං කරිගතන් කියන විදිහට ඒකේ තියෙන ගොරෝසු කැඩී බිදී යන ගතිය අපි මත් කරන සුළුයි. අපි නිකන් තෝන්තු කරන සුළුයි. අපි නිකන් එපා කරන සුළුයි. ඒකට හිත පැදුරටත් නොකිය වෙන දේවල් වලට යනවා. ඒතකොට දැන් මේ ගියාට පස්සේ මම දැන් ඒක බලලා පශ්චාත්තාප වෙලා කිව්වොත් බලන්නකො මගේ හිත පිට ගියයි කියලා. ඇත්තට මගේ යොමුනාටද හිත පිට ගිහිල්ලා තියෙන්නේ නැත්නම් මගේ චේතනාවකටද නෑ. කවුදෝ ගෙනියලා. කවුද මගේ හිත මේ නික්ලිෂී අරමුණෙන් කෙලෙස් අරමුණට ගෙනිච්චේ? මම හොඳටම දන්නවා මම සිල් ගත්ත කෙනෙක් කියලා. මම හොඳටම දන්නවා මම සක්මනේ ඉන්නේ කියලා. මම හොඳටම දන්නවා මගේ හිත මෙතන තියන්න ඕනේ කියලා මෙහෙන් බලාපන් බලනකොට ඒක පාරට මොකක් හරි එකට ගිහිලා. පශ්චාත්තාප නොවි මට නැවත අර නීරස වෙච්චි කෙලස් නැති නිර්මල পায়ටම ගෙනත් තියන්න පුළුවන් අන්න ඒ ශක්තිය නන්නත්තර වෙච්ච බව දැනගෙන නන්නත්තර වෙච්ච හිත නැවත ෂේම භූමියට නැවත නික්ලේශී භූමියට නැවත රජස් නැති තැනට ගෙනත් යන්න පුළුවන් හැකියාවට විතරමයි මනුස්සකම කියලා කියන්න පුළුවන් වෙන්නේ. එච්චර අපේ මනුස්සකම. කොච්චර කෙලෙසුණත් නැවත අරමුණට ගෙනත් යන්න පුළුවන්. ඒකෙදි වෙහෙස බලන්න එපා. ලක්ෂ කෙල කෝටි වාරයක් කරන කරන හැම වෙලාවෙම දිනන. හැම වෙලාවෙම දිනන. ඒක වෝක් ඕවර් එකක්. නිතරම ජය. පිට ගිය බව දැනගෙන පශ්චාත්තාප නොවි දැනගන්න කොහරද ගෙන හිතගෙනත් යන මොන පටවි ධාතුවේදී හිත පිට ගෙනත් යන හිතගෙනත් යන්නේ කියලා. ඒකට මේ මම මුගක් වෙලාට මතක් කරා බහුවේ ටිකේම මෙහි මේ ප්‍රශ්නේ ඇත්තේ නැහැ උනට මෙහි මේ ඔය එක්සිට් කියලා ගහලා තියෙන එකට තමයි හදිසියවත් ගින්නක් ආවොත් මේ ආයතනයේ තියෙන්න ඕනේ ඇසෙම්බලි ග්‍රවුන්ඩ් එක. ෆැමිලියරයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකදී කියලා දෙන්න ඕනේ ඒ වගේ ගින්නක් ආවොත් වස්තු එකතු කරන්න යන්න එපා වහාම Tamange assembly ground එකට යන්නේ කියලා. ඉතින් ගින්න ආවට පස්සේ assembly ground හොයන්න බෑ. ඒ නිසා ගින්නෙන් ඉස්සෙල්ලා familiarization එකේදී කියනවා මෙහෙම unlikely situation එකදී වුණොත් මෙතෙන්ට යන්න කියලා. ඒ වගේ අපේ හිත පිට ගියයි කියලා කියන්නේ ඒ වගේ unlikely situation එක. ඒකට ආයේ එකතු වෙන්න ඕනේ තැන. assembly ground එක. pivotal point එක දන්නේ නැත්නම් ඉතින් මනුස්සයා තවාර ගින්න මැදිවට තවත් අවුල් පාසයක් නෑනේ. ඔහොම එකක් තමයි මරණ මොහොතේදී වෙන්නේ. මරණ මොහොතේ බන්න දැන් ඉතින් දැන් වෙලාව ඉවරයි. හැබැයි හිත තියන්න ඕනේ ආරක්ෂක භූමිය දන්නේ ඒකෝර ධර්ම බලදාදී දියන්නාන්සේ මොනව කරන්නේ? ඉෂ්ට දේවතාවුන් වහන්සේ මොනව කරන්නේ? කරපු පින්පව මොනව කරන්නේ? හිත කොහේ ඇයිද කියන එක අර ඉලෙක්ට්‍රික් තමයි. උනා වේදනා. ඉතින් භාවනාදී එක වෙනමයි කියලා කියන්නේ අපිට පටවි ධාතුව පදනම් කරගෙන නැවත ඉන්න පුළුවන් අරමුණට. ඒක ලක්ෂ කෝටි වාරයක් කෙරුවොත් පිට යන යන වෙලාවේ මම නැවත ඇවිදින පායට හිත ගන්නවා. පිට යන එකට කමන්නේ. මම ආපෝ ගන්නවා ගන්නවා ගන්නවා ගන්නවා කියලා දිගට යනකොට යාට තේරෙන පටන් ගන්නවා ගන්න බැරි. අර පිට ගිය කෙලෙස් භූමියට මගේ හිත කැමැති. මේ නික්ලේශී තැන්න මගේ හිත අකමැති. ඕක තේරුම් ගන්න පෞරුෂත්වය. පොඩි පෞරුෂත්වයක් මේ තියෙන්නේ අවශ්‍ය කරන්නේ. සාරය අසාරය දෙක දුන්නට පස්සේ ඇයි මගේ හිත අසාරයට දුවන්නේ? ඒකට මගේ හිත කියන්න පුළුවන් කියලා නැවත නැවත සාරේ ගිනත් තියන්න වෙහෙස නොබලා. ඒකට කියන්න පුළුවන් විපස්සනා ශික්ෂා. විපස්සනා ශික්ෂාව කියන්නේ ඔබ තමයි. පේන අවස්ථාව දුන්නොත් හිත යන්නේ කෙලෙසටමයි. කතා දෙකක් නැහැ. ආපව ගෙනත් තියෙනවා. ආපව යනවා. ආපව ගෙනත් හොම ගෙනත් තියන්න තියන්න කියලා කවදා හරි Tamande හිත පිට ගිය ගමන් සතුටක් ඇති වුණොත් ඔන්න දැන් පිට ගිහිල්ලා තියෙන අඩු ගානේ මම දන්නවා ගෙනත් යන්න ඕන තැන. මීට ඉස්සෙල්ලා ගෙනත් තියලත් හරි ගියාම දැන් බීට එනවා කියලා බැලුවොත් පිට ගිය හිත නැවත ගෙනත් තියන්න ගියාම කවම කවදාකවත් බාධාවක් නැහැ. ඒක තමයි බුදුරජාණන් අපිට දෙන දෑවැද්ද. ඔන්න පුතේ manussකම. කෙලෙසෙන්ද කරන කොච්චර දෝතියයි එකකනොත් ජාතක හොයන්න එපා කතන්දර ගොතන්න යන්න එපා සැලෙන්න එපා අපව එන්න තියෙන හැකියාව බලන්න කියලා බැලුවොත් අපිට බුදුහාමුදුරුවෝ එක්ක ඉන්නා වගේ තමයි ධර්ම ශක්තිය එන්න පටන් ගන්නවා ආරක්ෂාව එන්න පටන් අර ගන්නවා අපි හලහපන්න ඕන කෙනෙකුට පුළුවන් මං ඉබේම ගෙනල්ලා මගේ තැන මං හිත තියෙනවා මෙන්න මේක පුරුදු කරන්න පුළුවන් නම් අපි සතිපාසලේ පුදුමාකාර විදියට මේකට තැන දීලා තියෙනවා. ඒ ළමයට කියනවා කලබලයක් වුණොත් කොතනද හිත ගෙනත් යන්න ඕන කියලා ඔයා දැනගන්න ඕන. දන්නේ නැත්නම් අනාතයි අසරණයි. දන්නවනම් සනාතයි සසරණයි. ධර්මයේ තියෙනවා. ඒක අම්මට තාත්තට අයින් කරන්නත් බෑ, බ්‍රහ්මට අයින් කරන්නත් බෑ, මාරට අයින් කරන්නත් බෑ. අපව ගෙනත් යයි. ඉතින් ඒකට පටවි ධාතු අපිට ගන්න පුළුවන්. මෙන්න මේ විදියට මේ විදියට පටවි ධාතු අපි නැවත නැවත සරණ යන්න ගත්තොත් පීඨ වෙන්න පටන් ගත්තොත් කර්මස්ථානය කරගත්තොත් පිවටල් පොයින්ට් එක කරගත්තොත් බෙන්ච්මාර්ක් එක කරගත්තොත් අපි පටවි ධාතුත් එක්ක ගත කරන කාලය වැඩි වෙනවා වැඩි වෙනකොටම පුදුමාකාර දෙයක් සිද්ධ වෙනවා අර පටවි ධාතුව වටපිට බල බල බලනවා වගේ නෙවෙයි පටවි ධාතුව දෙසම පටවි ධාතුව දෙසම වැඩි වේලාවක් බලන්න පුළුවන් කෙනාට දෙනවා මේ පටවි ධාතුව පුදුම චපල දෙයක් ඒක වෙස් මාරු කරනවා කියන එක පරිණාමය වෙනවා කියන එක විපරිණාමයටපත් වෙනවා කියන එක රූපාන්තරයටපත් වෙනවා කියන එක අපි මෙතෙක් කල දැක්කේ දුවන පයින් ගම පටවි ධාතුවටම හිත දාගෙන හිටියොත් ඒක බලාන ඉන්න සුළු කාලය ඇතුළතම විපරිණාමයටපත් වෙනවා කක්කලම් කියලා කියනවා කරිගතම් කියලා කියනවා. ඒ නිසා රූප ධාතුවට බුදුජානනාංශේ නමක් දෙනවා රුප්පන වෙන සුළුයි, කුප්පෙන කිපෙන සුළුයි. අපි මේ වෙනස් වීම දකිනවනම් අපි කියනවා රූපේ සටහන ඉක්මවලා රූපේ ආකාර දකින්නයි කිය. සටහන කාලානුරූප වෙනස් නැති දකින්න. කවදාක සන්තෝෂෙ පිණිස වෙනස් වෙන්නේ ඒ වෙනස් වීම බය උපදවන සුළුයි. ඒ වෙනස් වීම පෝරකේ ලෑල්ල අයින් කරා වගේ වෙනවා. ඉතින් ඒක තමයි අර නිබ්බිදාව ඥානයක් වඩපත් කරගෙන මේ අධිහා බලන්නේ හිටියොත් මම පුදුම චපල කෙනෙක්. වෙනස් වෙන හැටි පේනවා. අන්නේ වෙනස් වෙන හැම දැක්කා නම් ඒ වෙනස් වීමට බුදුරජාණන් අනිච්ඡන් කියලා කියනවා. මේකට ප්‍රියමනාපව බල්ල කම්මැලි වෙනකොට වෙන දෙයක් බල බල හොදෝද මඩේ දාන්න කිව්වොත් අපිට ඒ රූපයගේ වෙනස් වීම දැක්කඳ ඇසුර පවත් ගන්න බැරි වෙනවා. ඉතින් ඒ ආශේවනය කරලා ගත්ත රූපය භාවිතා කරනකොට අපි කරන්නේ රූපයේ දෙසම බලාගෙන කොල්ලන්නේ නැතුව කර වෙනකන් ඇස් දෙක කර වෙනකන් හරියටම ආපాతගත කරලා බලාගෙන හිටියොත් ඊළට හඳට නොකියා හොර රාසේ කාලය ගත වෙනවා. නිත්ත දහන්නට බැරි ලෙස රූපේ කෙමෙන් මැකී යනවා. මගේම ගීයක් නැලවිලි සොරපෙන් ඈතින් මතුවෙනවා. අනේ රූපයාගේ විපරිණාමය. ඒ රූපයාගේ වෙනස් වීම දකින්න බැරි නිසායි අපි රූපෙන් සද්දෙන් ගන්ධෙන් රසෙන් පැන පැන පැන පැන අට්ඨාස මනෝ විකා මනෝ ප්‍රවිචාර කියලා බුදුන්සේ සඳහන් කරලා තියෙන්නේ. රූප ස්පර්ශය නැත්තම් සද්ද ස්පර්ශය කරනවා. ගන්ධ රස පහස. පණින්න පණින්න පණින්න දකින්න දකින්නේ නිත්‍ය සුඛ සුබ වෙනවා. එකක් දිහා දිගට බලන්න හිටියොත් පේනවා හිතා ගන්න බෑ ඉරට හඳට නොකියවර රාසි. net අදහන්නට බැරි ලෙස රූපේ. කෙමින් මැකී යනවා. ඒක දැක්කනම් ඒතට මේ රූප පිළිබඳ සැලසුම් හදන්නේ නැහැ කියලා බුදුරජාණන් කියනවා. අනිත්‍ය දැක්කනම් ඒ රූප පිළිබඳව projections ගහන්න යන්නේ. තට්ටු ගොඩනගිලි ගහන්න යන්නේ. දන්න මේ රූපේ කියන්නේ මේ තරම් විනාශ වෙන සුළු දෙයක්. එතකොට අප්පණික හිත කියලා කියන පණිගියක් පිටන්නේ මේ රූප මත trust එක නැතු වෙනවා. දැරීම නැති වෙනවා. දන්න මේ රූප කියන්නේ හරිම චපල දෙයක්. වෙනස් වෙන සුළු දෙයක් කියලා. ඉතින් ඒකට අපි හරි බයයි. ගෘහ ජීවිතය කියලා කියන්නේ නිත්‍ය දීපලක් ඉල්ලන ජීවිතයක්. අපිට නිශ්චල චංචල දීපල නිශ්චල දීපලට කැමති. ස්ථාවර දක්කමක් තියෙන්න ඕනේ. දල ජාතික නිෂ්පාදනයක් ආවනේ. ඒක පුද්ගල ආදායමක් ඕනේ. ඉතින් කවුරු හරි දන්නවනම් මේ ඒක පුද්ගල ආදායම දැනගන්න වැඩි කරන්න වැඩි කරන්න ඒක පුද්ගල සතුට අඩු වෙනවයි කියලා දැන් භූතානිය ඔප්පු කරලා පෙන්නලා තියලා තියෙනවා. ඒක පුද්ගල ආදායම වැඩි කරන හැම කෙනාගේම ඒක පුද්ගල සතුට සහ ජල ජාතික සතුට නැති වෙනවා. ඉතින් මේක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. මෑතකදී බුතාන ඉන්නේ වැඩිම බෞද්ධ ජනතාවක් ඉන්න රටක්. ඒක UN එක පිළිඅරන් තියෙන ඇමරිකාවේ දැන් තියෙනවා ඒ වගේ මේ දල ජාතික සතුට සමාගම් සමිති තියෙනවා. නමුත් අපි යන්න හදන්නේ දල ජාතික නිෂ්පාදනය වැඩි කරන්න. මේ නිෂ්පාදනය වැඩි කරන්නේ මේ රූපෙට පණ දීලා රූපේ ස්ථාවර කරන්න හදලා. නමුත් මේක ਸਰවඥයන් සඳහන් කරලා තියෙනවා මුළු ලෝකෙම එතන ඉන්නේ. ඒ ඉඳද්දී පුළුවන් නම් මේ පටවි ධාතු අරගෙන යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තම්බක්. ඒක යත ඇති හැටියෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දත යුතුයි කියලා කියන්නේ රූපේ දේශ ඒ රූපාන්තරණේදියා පරිණාමේදියා විවරණාමේදියා නොසලෙන මනසකින් බලන්න හිටියොත් ඉතාමත්ම සුළු වෙලාවක් ඇතුළත මේකේ වෙනස් වෙන ගතිය පේනවා. ඉතින් ඒ වෙනස් වෙන ගතිය දකින්න දකින්න සතිය වැල් පොලිය ක්‍රමයට වැඩෙනවා. එතකොට ඥානය ඒක එහෙම නැත්නම් සම්පජඤ්ඤය මෙච්චර කල් මම මේක නොදැක්කේ කොහොමද කියලා හිතෙන තරම් පුදුම හිතෙනවා. මම මෙච්චර කල් නොදැක්කේ දකින්න කැමති නැති නිසා. දැන් ඕන කරලා තියෙන කැමති නැති වේල් එක අයින් කරාට පස්සේ පේනවා ඒ කොයි දෙයත් ඒ විදිහට ශීඝ්‍ර වෙනස් වෙනවා. අන්නේ වෙනස් වීම දකින්ද මොන තරම් ස්ථාවරයක් අන්නේ ස්ථාවරය තමයි සීලෙන් ලැබෙන ස්ථාවරය. ඒක තමයි සමාධිය ලැබෙන ස්ථාවරය. ප්‍රඥාවට ගියාට පස්සේ Taman ඒ ස්ථාවරේ ඉඳගෙන මේ වෙනස් වෙන එකනාගේ රංගනය භූමිකාව නටන නැතිලි මුදුවට නටන්න කිසිම බය වෙන්නේ නැහැ. මොනකට එකක් බය නැහැ. බලනකොට පේනවා මේ ලෝකේ තියෙන කිසිම තැනක වසංගන්න බැරි විදියට මේ රූපේ නිසා අපි මේ කතන්දර ගතමින් ස්ථාවර කරන්න ගියාට රූපේ කවදාකවත් එකට සාක්ෂි දෙන්නේ නැහැ. නිසා ඥානාරාම සංසඳන කර තිනවා මේ ධාතුන්ගේ මේ විච්ඡර වෙනස් වෙද්දී ඒක නොදකින්න එක ආශ්චර්යයක් කියලා. ධාතු ගුණ මෙච්චර වෙනස් වෙද්දී මේ ලෝකයා මේක නොදකින්න එක ආශ්චර්යයක්. මොකද ධාතුන්ගේ නෑ කිසිසේත්ම ඥාන පිළිම ගතියක් බෙදිල්ලක් නෑ කියලා දෙන එක නම් කියලා දෙනවා මේ පටවි ධාතුවේ තියෙන තද ගතිය එනවත් එක්කම සහැල්ලු ගතිය පේනවා පටවි ධාතුවේ පෙනෙන තද ගතිය පෙනෙනවත් එක්කම මෘදු ගතිය පෙනෙනවා පටවි ධාතුවේ පෙනෙන ගොරෝසු ගතියත් එක්කම සුමුදු ගතිය තියෙනවා මේවා මේ තරම් වෙනස් වෙද්දී අපි මේ නොදකින්න මොන තරම් මේ අවිද්‍යාවක් තියෙනවද මොන තරම් තෘෂ්ණාවක් තියෙනවද නෑ මේක මේක නිත්‍යයි මේක සුඛයි මේක සුභයි එතකොට කවදාකවත් නේසෝ මම නේසෝ අමස්මින් මේසෝ අත්තා කියලා මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය කියන පැත්ත ඈත් වෙනවා ඉන්නේ. ඒක දන්න එක තමයි ඒක දැනුවත් කරන එක තමයි මේ පුක්කු සාතිට බුදු දහමසේ කරන්නේ. ඔබට තේරෙනවද යටින් උලෙන් මොකද වෙන්නේ කියලා මේ තොරතුරු එකක්වත් නැත්තේ නෑ. මේ තොරතුරු සියල්ලම අපි ළඟ තියෙනවා. මේ තොරතුරු මේ ණය ණය ක්‍රමයට ඕපනයික ක්‍රමයට දාලා ඒක තේරුම් ගත්තා නම් වෙලාවක් යන්නේ අකාලිකවම තේරෙන්න පටන් ගන්නවා දකින්න ඕන නැතිකම තියෙන්නේ. ඒ වෙනුවට අපි කොච්චර ප්‍රයත්න කරනවද කියලා බැලුවොත් අපේ ජීවිතයේ මෙතෙක් ගත කරපු කාලයෙන් 100ට කොච්චරක් අපි මේ දේවල් ස්ථාවර කරගෙන රූපය ස්ථාවර කරගෙන රූපේ මගේ නිත්‍ය දේපලක් කරගන්න උත්සාහ කරපු හැටි දිහා බලනකොට පෙර සංසාරේ මේ සංසාරේ මොකද්ද වෙනසක් තියෙනවා මේ සැරේ පොඩ්ඩක් වැඩිලා ඩොක්කක් ඔලුවට. තම හොඳට තේරුම් ගන්න බෑ. අඩු ගන්න තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න වේවා. තේරුම් ගන්න උත්සාහ කරනවා කියන එක ඒක තමයි මේකට අවශ්‍ය කරන යකුල. කුළු ගෙඩිය ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යන්න ඕනේ. ගියාට පස්සේ අච්චර ලස්සට තිබුණදී අපිට නැත්තම් කෙලස් උපදාන තිබුණදී කෙලස් වගුරුවන්ට තිබුණදී සංසාරේ අපායට යන්න තියෙන්නේ අපිට අස්පන අපිට පෙන්වනවා ඥානය ඇතිවීම පිණිස. මෙතන ද්වේෂයේ පිණිස හේතු වෙච්ච නිබ්බිදාව ද්වේෂපදනම අයින් වෙච්ච ගමන් ඥානපදමට වැරෙනවා. ඒක කියනවා උපාදානපච්චය භව භවපච්චය ජාත් නැ. තණ්හාපච්චය උපාදාන උපාදානපච්චය භව. ඒ නිසා තණ්හාවට හේතු වෙන්නේ ස්පර්ශය. ස්පර්ශය පෙළ නොදැනුවත් එක්කන අනිවාර්යයෙන්ම පස්පච්ච වේදනා යනවා. වේදනාන්ට තණ්හාව ඇති වෙනවා. භාවනා කරන කෙනාට වෙන්නේ වේදනාවක් එනකොටම නංවනන් දාන්නේ වේදනාව දැනගත්තාම වේදනාපච්චය තණ්හා නෙවෙයි වේදනාපච්චය පඤ්ඤා එනවා. මෙතෙක් කල් ඒ ට්‍රැක් එකට ගියේ තණ්හාවටමයි. දැන් මෙතන තමයි ට්‍රැක් එක මාරු වෙන තැන කියලා බලලා වේදනාවක් එනකොට සැප දුක් අදුක්කම සුඛ කියන මේ තුනේදීම ලේබල් දාන්න නැතුව හොඳට බලනකොට පේනවා. ද්වේෂය අයින් කරලා බැලුවොත් මෙතන ප්‍රඥාව. ද්වේෂයට දාලා බැලුවොත් තණ්හාව. ආනේදී උගන්වෝ ඔය මාසි ස්වාමීන් සයිඩෝ ස්වාමීන් ඉන්නේසලා මෞග භාවනා ක්‍රමය. බොහොම ලස්සනට හොඳට නැවතිල්ලේ වෙන දේ ඉතාමත්ම සූක්ෂම බලන්න හිටියොත් හැම වේදනාවක්ම තණ්හාව ඇති කරනවා. අවිද්‍යාව තියෙන කෙනාට පෘථග්ජනයට. අතික්ෂණ බුද්ධිමත් ඇති කෙනාට සම්මප්පඤ්ඤාය දිස්වා කියන කෙනාට යථා භූත සම්මප්පඤ්ඤාය දිස කියලා වේදනාවට ද්වේෂය ඇතුල් නොකර නොදකින් නැතුව බලන්න හිටියොත් තණ්හා වෙනකොට පඤ්ඤා ඇති කරන්න පුළුවන්. හැබැයි ඒක දැක්කත් එක සැරයක් දැකලා බෑ. එක සැරයක් දැකීම ලොකු දෙයක් ලොකු ලොකු පටන් ගන්නවා. ඒක නැවත නැවත දකින්න ඕනේ. මේ වේදනාව එනකොට කලබල වෙන්න එපා. ඔක දිහා ද්වේෂ පදනමින් නැතුව ඔක බලන්න. බලනකොට හැම වේදනාවක්ම නිවනට ප්‍රඥාවක් පාටපත් වෙනවා. ප්‍රඥාවක් පාටපත් වෙන්න නම් අපි බලන දේ අපි ගත්ත අරමුණෙන් හිත පිට යන බව දැනගෙන කොයි තැනට හිත පිට ගියත් ස්ථිරහණියක් වෙන්නේ නැවත ගෙනල්ලා අපි මේ කතා කරන පටවි ධාතු එහෙම නැත්නම් ආපෝ තේජෝ වායෝ කියන අරමුණට ගත්ත දෙයට නැවත නැවත ගෙනත් යන්න තියෙන කෙනාට විතරක් ඒ අරමුණ වැඩි ඇසුරු කරන්න ලැබෙනවා පටවිය වැඩි වෙලා ඇසුරු කරන්න ලැබෙනවා එයාට විතරක් පටවිය විපරිණාමය දැනගන්න පුළුවන් ඒකට කියනවා ආකාර පඤ්ඤාති කියලා. එහෙම නැති කෙනාට දකින්න හම්බ වෙන්නේ පටවියේ సంతාන සටහන විතරයි. සටහන කාලානුරූප වෙනස් වෙන හැටි මේ පටවි ධාතුවේ ආවේනික ලක්ෂණය. අනේක දැක්කට පස්සේ පේනවා මේක මට හාඬු මට්ටු කරන්නත් බෑ මගේ වශයේ පවත්තන්නත් බෑ. ඒක යන්නේ න්‍යාය ධර්මයකට. පටවි ධාතුවේ ක්‍රියාකාරකම න්‍යාය ධර්මයට මම හිතු කිව්වට හිතින්නේ නෑ. වැඩි වියක් කිව්වට වැඩි වෙන්නේ ඒක තමයි බුදුරජාණන්සේ සඳහන් කරන්නේ නේතම් මම මේක මම නෙවෙයි. දැන් මගේ පටවි ධාතු කියලා කියාගත්තට ඒ පටවි ධාතුව කවදාත් මට ඒකට සාක්ෂියක් දෙන්නේ නෑ. මම යම් කොටසක් මගේ කිව්වට ඒ පටවි කොටස කවදාකවත් මට ඒකට සාක්ෂියක් දීලා නැහැ. ඒක ස්වභාව ධර්මයට යනවා. ඒක නිසා නේතම් මම. නේසෝ හමස්මි. මේමයි ගැත්තේ නොයි. නමේසෝ අත්තා මේක මගේ ආත්මය නෙවෙයි කියලා මේ එක කොටසකින් තේරුම් ගත ඇති. නමුත් වචනාංශ මේ විදිහට ඒ ච ධාතුරෝ යම් පුරිසෝ කියලා එක එක එක එක විස්තර කරනවා. අපි බලමු හෙට තවදුරටත් මේ කියන එකම මම දන්නවා හෙට නම් බණට එන එකක් නෑ කට්ටිය කියලා. මේ මූණවල දිහා බලනකොට පේනවා එහෙම දේකුත් මොකද මෙව්ව අහන්නද මේ ආවේ කියලා වගේ නිකන් මූණක් තමයි දාගෙන ඉන්නේ කට්ටිය. නමුත් කොහොමද තින් පණ වෙලාවට මම මොනවාරි කියන ඇවිල්ලා. මේක වළක්වන්න බෑ. අපි හෙට කියන්නේ මේ කතන්දරේම වෙන ධාතු කොටාසිකට දාලා ඊට පස්සේ අපිට පුළුවන් මේ විදිහට රූප ධර්ම පිළිබඳව යම් සැකිල්ලක් සටහන කුලුවට ගත්තට පස්සේ ආකාශ ධාතුව කියන්නේ මොකක්ද කියලා දැනගන්න. රූපයගේ අභාවය මොකක්ද කියලා දැනගන්න. ඒක රූපයගේ භාව ලක්ෂණ ස්වභාව රූපයගේ පැවතුම් ලක්ෂණ නැතුව නැවතුම් ලක්ෂණ දකින්න බෑ. ඒ නිසා රූපේ ඉගෙනගෙන අභාව ප්‍රඥප්තියට ගිහිලා ඊට පස්සේ තමයි අරූපෙට නාම ධර්ම වලට යන්නේ. ඒක තමයි පඨවි ආපෝ තේජෝ ආකාශ විඥාන කියලා කියන්නේ. ඉතින් අපි අපිට හිත හිතට වදිනකම් හිත ගන්නකම් අපි පටවි ආපෝ තේජෝ දැනගෙන අපි යනවා ඒක නැති අවස්ථාවේ නැත්නම් ඒකේ අභව ප්‍රඥප්තිය කොහොමද කියන්නේ? ඒකත් අත්දකම නැති එකක් නෙවෙයි. අපි මේක දැනගෙන මේක හදාarලා ඒක පොඩ්ඩක් පැත්තකට තියලා ඇති දේ ගැන දැනගෙන තමයි අපි නැති දේට යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉතිරි කොටස බලාපොරොත්තු වෙමු. හෙට මෙතුක් කියලා බනහපු తీරු දිනාටම තෙරුවන් සරණයි. මේ වෙලාවේ කරන දේ. හොඳයි කවුරු හරි දෙවි කෙනෙක් ඉන්නවා නම් අහලා බලල ඔන්න අපි පින් දෙන්නයි හදන්නේ ඒ නිසා පෙනී නොපෙනී මේ වැඩවලට උදව් උපකාර කළා වූ යම්තාක් සත්පුරුෂ මණ්ඩලය ඉන්නවනම් සීළු දිනාම අපි මේ වෙලාවේ සීපත් කරනවා සීපත් කරලා අපි මෙතු ආකල් රස කර ගන්නා කුසලයේ කියන්නේ බාධාවකින්තරෝ වැඩිමුළුව පවත්වා ගැනීම නිසා හරහා අපේ කුසලතාවය දිනුනලා දෙනවා ඒක අපි පේන පේන සීල දිනාත් එක්ක අදා බෙදා ගැනීම සඳහා පෙළඹෙනවා ඒ වගේම අපිට මෙතෙන් දෙනකොට උදව් උපකාර කළා වූ අපේ ඥාති වර්ගයා සමහර ඇත්තෝ මෙලාරම දැනවත් මේ පරිලෝකීල සමහර ඇත්තෝ පණ කියනවා ඇචි නැති කවුරු හරි වේවා ඒගොල්ලෝ දැනගන්න ඕනේ අපි ඉන්නේ සතුටේ අපි ඉන්නේ දැන් වැඩමුළුව ගැන নিমগ্ন වෙලා අන්නේ සතුට ඕගොල්ලෝ මේ ඥාතීන්ට පින්දෙන සද්දේ අහලා ඔයගොල්ලෝ සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ඥාතිනෝ සිහිපත් කරමු. මේ සියලු කටයුතු අරහා අපි අපි වශයෙන් රැස් කරගන්න ලද යම් කුසලයක් වේ නම් ඒ කුසලයක් අපිට මේ ඇති දේ ඇති හැටි වටහා ගැනීමේදී අවශ්‍ය කරන්නා වූ සත්පුරුෂ සංසේවනයේ පිණිස අසත්පුරුෂයන්ගෙන් වෙන්වීම පිණිස නිවන දක්වාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා පිටු. ඒ අදාසියුක්තව අපි එත්තාවතාචාදී සම්ප්‍රදාන කූල ගාතාවට පෙළඹෙමු. ittavata cakammehi sambhatam punya sampadam ittavata cakammehi sambhatam punya sampadam sabbi bhutanumodantu sabba sampatti siddhya ittavata cakammehi සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං සියලු ඥාතීන් ජීවත් කරගන්නු ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ අප අපගේ ප්‍රාර්ථනා ශීපත් කරගන්නත් ප්‍රාර්ථනා ඍජු කරගන්නත් ඉමිනා පුඤ්ඤ කම්මේන ගාතාව ඉමිනා පුඤ්ඤ කම්මේන මානි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු සුවපත් වෙත්වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුවපත් වෙත්වා සුවපත් වෙත්වා අභිවාදන සීලිස නිච්ඡං වර්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු අන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතිය සමිජ්ජතු